දැන් වෙලාව තටහන් වෙන්නේ 10යි කියලා. මෙතෙන් පටන් ඉස්සරහට අපි ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යොමු වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාව සතිವಾರය ආරම්භ කරනවා. අපි උදේ මහත්තයාගෙන් ඉල්ලා හිටිමු ලිඛිත ප්‍රශ්න තියෙනවා සභාවට ධර්ම සාකච්ඡාව වෙනින් ඉදිරිපත් කරන්නයි කියලා. අවසරයි ගරු ස්වාමින් වහන්සේ අද ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න පහක් ලැබිලා තිනවා. ඒ පහම ලැබිලා තින්නේ භාවනා අත්දැකීම් සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ දිවා ආහාරින් පසු සක්මන් භාවනාවක යෙදුණෙමි. විනාඩි කිහිපයක් වම දකුණ ලෙස සක්මන් කළ පසු මේ දෙපා පොළවේ ඇලුනාසේ ස්පර්ශ වෙනු වැටහිනි. විලුඹේ ඇඟිලි ආදී වෙන්වෙන්ව වැටහුනේ නැත. හිතද ඒ හා බැඳී පැවතිනි. ටික වේලාවකින් ඇටි කුකුලෙකුගේ හඬත් සමග සිත සක්මන් ඉරියව්වෙන් ඉවත්ව ඒ හඬ ඔස්සේම යනුද ඒ හඬ අවසන් වනවත් සමග පෙළඹවීමකින් තොරව නැවත පාදයටම යොමු යොමුවන අයුරු හොඳින් බලා සිටියෙමි. මෙසේ විනාඩි 15ක් පමණ ගෙවුණු පසු පර්යංකයට පැමිණෙමි. හොඳින් වාඩි වී ශරීරයට සිත යොදා සිටින විට ආශ්වාස ප්‍රශ්වාසයට හිත යෙදිනි. ආශ්වාස ආශ්වාසය දිගු රැලි රාශියක් රාශියකින් යුතුයසේද ප්‍රශ්වාසය කෙටි එහෙත් රාශියක්සේද වැටහින. මේ කාලය තුල සිත පිට යාමක් නොවිය. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස සිහින්ව ගොස් උරහිස්වල වූ වේදනාවකට හිත බැඳිනි. එයද වර එක තද වේදනාවක්සේද වරක එය සිහින් වනුද වැටහිනි. ඉන්පසු හිත දෑත් දෙසට ඇදිනි. අත්ල හඳුනාගත නොහැකි විය. ඒ දෙස බලා සිටියද අත්ල ඇති බවක් නොදැනින. පර්යංකෙන් නැගී සිටින්නට උත්සාහ කළද එය එකවර කළ නොහැකි විය. මොහොතකට පසුව පර්යංකෙන් නැගී සිටියෙමි. විනාඩි 45ක් පමණ ගත වී තිබින නිතිපතා පර්යංකේ යෙදුනද මෙවන් අවස්ථාවක් හෝ ඇතිවන්නේ කලාතුරකිනි. ඔබ වහන්සේගේ දිරිමත් කිරීමත් එකට සිටින මිතුරන්ගේ දිරිමත් කිරීමත් මෙය නොකඩවා කරගෙන යන්නට ඇති එකම අනුබලයයි. නැත්නම් මෙය කඩා වැටුණු නොඅනුමාන බව දනිමි. හිතේ කොහෙදෝ මුල්ලක හැමදාම හොඳ පර්යංකයක සිහිනය හොල්මන් කරනු දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේ වෙහෙස කරවීම ගැන සමාවන සේක්වා. පරියංක සක්මන දෙකේදීම අපි උපදිනකොටම මේකට දැනගෙන තිබිලා තියෙනවා නිවන ඇතුලේ තියෙන බව. ඒ නිසා හරියන වෙලාවේ හරි බව දන්නවා. නමුත් ඒ සඳහා ක්‍රමවේදය හැම වෙලාවෙම වේලාවෙ වේලාවට සපයන්න ඕන. ඉතින් හරියට ගියාට පස්සේ තේරෙනවා දැන් තදබදයක ඉඳලා තදබදයක් නැත්තනකට ගියා වගේ. ඒ කියන්නේ කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. හරියට පරියන්කේ හරි ගියා නම් ඒක දැනගන්න ඉස්සලම තමයි. නමුත් ඒක විශාල පසුබෑමක් ඇති වෙනවා. මොකද මේක මේ අහම්බෙන් සූප් එකක් හදනවා වගේ වැඩක්. අනිත් දවසේ මේක කරගන්නේ කොහොමද කියලා. ඒ අර හරියන එකට තියෙන ආසාව ඒකේ වෙන් වෙන්න වෙලාම තියෙන දුක දෙක එකටමයි හටියන්නේ. නමුත් ඉතින් මෙතන පොඩි අතවාසියක් තියෙන එක සැරයක් හරියේ මිනිස්සෙකුට ඒක දෙවෙනි සැරේ හරියෑම සඳහා කළ යුතු දේ මේකයි නොකළ යුතු දේ මේකයි කියලා නැත්නම් ක්‍රමවේදේ මේකයි කියලා කියලා දෙන්නත් ලේසි. එයාගේ සහයෝගය ගන්නත් ලේසි. ඒක නිසා අනිත් දවසේ මේ ගැන අපේක්ෂා වෙන එක කාට සිද්ධ වෙනවා? ඒ අපේක්ෂාව කාගේ සුන් වෙනවා. එතෙන්දී තමයි මනුස්සයා මනුස්සයා තේරෙන්නේ. එහෙම බලාපොරොත්තු සුන්ුණත් බලාපොරොත්තු අතහරින්න නැතුව දිගට කෙරුවොත් ඔන්න හත අටක් කරනකොට ආයෙ දවසක හරියනවා. එතකොටත් දෙයියෝ දුන්නා වගේ වැඩේ හරි. එදාටත් හිතෙනවා දැන් නම් ඉතින් වැඩේ හරියයි කියලා ඊට පස්සේ ඊට අවශ්‍යතාවය හරියන්නේ නැහැ. නමුත් අර හරියන වාර ගන්න සාපේක්ෂව නොහරියන වාර ගන්න එන්ඩෙන් අඩු වෙලා හරියෑමේ සංඛ්‍යාතය වැඩි වෙන පටන් අර ගන්නවා. ඒක යෝගාචරයට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. යෝගාචරයට තේරෙන්නේ මේක කවුරු හරි හුණියම් කරනවා වගේ, ඍතුගුණ වෙනස් වෙනවා වගේ, එහෙම නැත්නම් මොකක් හරි දෝෂයක් කියලා හිතිලා වගේ හරියම වැරදීම සිදු වෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ එnde end end end හරියන ප්‍රමාණය වැඩි වෙනවා කියන එක තේරුම් කරන්න තමයි ඉතින් කල්යනා මිත්‍රය ඉන්නේ. ඒක තමයි සාසනේ තියෙන්නේ. ඉතින් සාසනයක් නැති කාලේ කාටවත් මේ වැඩේ කරන්න බෑ. මොකද කාටවත් එහෙම එක සැරේ ඔක්කොම හරියන වෙලාවක් ඉන්නේ ඒක නිසා මේ හරියන එකේ තිලිලාරේ වැඩි වෙන්නේත් වැඩිච්ච ගන්න වැඩි වුණාට පස්සේ තමයි. මුදුවට වැඩිලා වැඩිලා ගිය දවසේක හරි ගිය දවසේ ඔන්න විශාල සතුටක් ඇති වෙනවා. ඒත් එක්කම බලාපොරොත්තුක් ඇති වෙනවා දැන් ඉතින් දිගටම හැමදාම නත්තල් tie කියලා. කොහෙද නත්තල් අවුරුද්දට එක දවසයි තියෙන්නේ. ආයෙසරා අවුරුද්දක් ගියාට පස්සේ තමයි නත්තල් දවසක් එන්නේ. ඉතින් එහෙම එහෙම කරලා තමයි සරුවචනාංශි ගැම්ම ගත්තේ සාරාංශකේ කල්පලක්ෂයක්. කරලා කරලා කරලා මෙලෝ යකෙකුට ඒ අධෛර්යය නැහැ. අපි ඒ තරම්ම ඉක්මනින් සටන පාවා දෙන සුළුයි. ඉතින් ඒ වුණත් අපිත් මෙහෙමනම් භාවනාත් නොකරන, හරකුත් මරන, කාමීත්‍යාචාරෙත් කරන, හොරකමුත් කරන අනික් පිරිස ගැන කොමන කතා. ඉතින් ඒක නිසායි කියන්නේ ඉතින් කවුරුත් මරනකොට පස්සේ අපායි තමයි. කායික හෝ දණ්ඩ ගයක් නැහැ. ඉතින් මෙහෙම කරද කරන එකන මේකම ජීවිතේදීම අත්දකින්නවා. මේ සාමාන්‍ය දේත් හරින වර්ධින එකේ ආහන දෙයක් නැහැ. ආධ්‍යාත්මික ගමනෙත් එහෙමයි. ඒ නිසා ඒකෙන් හොඳට පන්නරේ තියලා දෙනවා. මේ වෙනසයා ලේසියෙන් ගේම අතාරින්නේ නැහැ කියන්නේ දුර නික්ෂේපය කරනවා කියලා. දුර නික්ෂේප කියලා කියන්නේ කරේ තිබ්බ බාරයක්, දුරයක් කරාර්ජව. දුර නික්ෂේප කරන්නේ නැති මනුස්සයාට විතරයි බුදුහාමුදුරෝ ශාක්‍ය පුත්‍ර කියලා කියන්නේ. ශාක්‍ය දීතා කියලා කියලා කියන්නේ. සාක්‍ය සිංහ කියලා කියන්නේ නැත්නම් ඉතින් බලු සිංහ තමයි. අපෙත් කොඩිය නම් සිංහ කොඩිය තමයි. කොඩිය සිංහ වුණාට වැඩ පිළිවෙල දිහා බලනකොට වැඩේ හැඩේ බලන්න පුළුවන් වැරදිච්ච දවසේ. ලංකාව තමයි වැඩියෙන්ම සිවිදිනස ගන්න රට. එහෙමයි දැන් තාම මේ කප් එක අපේ අතේ තියෙන්නේ. ඒ තරම්ම ප්‍රේම ජවනිකාවක් වරදිච්ච ගමන් වහකෑව. විභාගේ පෙල්ලෙච්ච ගමන් වහකෑව. ඉතින් ඒක තමයි අපේ පුරුද්දේ තරම්ම දීන වෙලා. ඒ සිංහ ගතිය නැහැ. ඒක නිසා මේක භාවනාවෙන් මේක අරන් දුන්න නම් ඉතින් අහන්න දෙයක් නැහැ. උගේ ජීවිතයේ හැම අංශයක්ම තීරණා. එනිසා බුදුචානන් අපේ ව්‍යාකරණය හදලා දෙනවා. ජීවිතය කියන්නේ මෙහෙම දෙයක්. ඒත් නැවත නැවත දුන්නේ විදින්න ඉගෙන ගන්න මිනිසයා. එහෙම නැත්නම් වීණාවක් වාදනය කරන්න හදන මිනිසයා ලක්ෂ කෝටි වාරයක් කරලා කරලා කරලා කරලා කරලා තමයි විදලා විදලා තමයි අක්ෂණ වේදී කියන එක ඉගෙන ගන්න. පීනා වාදනය කියන එක ඉගෙන ගන්න. උප්පත්තියෙන් කාටවත් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒතිේදී කරන මනුස්සයාට ඒ මනුස්සයා මේක කරන්නේ මේ ලාභයට සත්කාට සම්මානට සිලෝකෙට නෙවෙයි නං ඒ කරන්නේ ධර්මයේ වෙනුවෙන් සාසනය වෙනුවෙන් නං ඒ මනුස්සයාගේ ක්‍රියාවලිය දැකලා දෙයියොත් අනිනවලු බ්‍රහ්මියොත් අනිනවලු මිලෝ ಜಾති මිනිස්සේ ගන්නසි දුකක් මෙලෝ කෙනෙකුට දරන්න බැරි දුකක් විඳගෙන මනස කිසිම අපේක්ෂාවකින් තොරව මේ කටයුතු කරනවා කියලා. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේනාපි ජානාමි යම්පි නිසාය ජායති. මේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. උන්ද මේ තරම් බරා දින්නේ මොකටද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. මිනිස්සෙන් නම් කොහොමඩක්වත්ම නැහැ. ඒක නම් මට හොඳටම විශ්වාස කරත හැකි. මිනිස්සු හිතන්නේ ඔය නටන්නේ එක්ක ගෑණියක් පිටිපස්සේ වෙන්න ඇති. ඒ නැත්තම් සල්ලි පිටිපස්සේ වෙන්න ඇති. නැත්තම් ඡන්දෙ ඉල්ලන්න වෙන්න ඇති කියලා ඉතින් වැඩිම ඕකේ කුණක් හොයන එක තමයි. කොණක් හොයන එක තමයි. ඇත්තටම තමයි කතාවත් ඇත්ත බලනකොට. නමුත් මේ ධර්මයේ විනයෙන් සටන් කරන වැඩන කෙනෙක්ගේ අදහස මනුස්සයාට කොහොමඩක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේක දෙයියෝ සහ බ්‍රහ්මියෝ වඳිනවා. මේ මනුස්සයා මේ මොකීටද මේ දේ කරන්න කියලා ඒ මනුස්සයා දන්නෙත් නැහැ. මෙච්චර පෙරදි පෙරදි වැරදි වැරදිත් රටන පාවා දෙන්නේ නැහැ. ගේම අතාරින්නේ මගේ වචනේ කියනනම් චරිචුරු නැහැ. චරිචුරු ගාන ගිනියෙක් එක මං කන්දක්වත් නගින්න කැමති නැහැ. බරපතල වැඩක් කියලා තියා කන්දක් ගැන කියනවා කැමති මේ අනවශ්‍ය දෙයට නෙමේ චරිචුරු ගාන්නේ මේ මේ වැඩක් කරන්න ගියාම චරිචුරු ගාන මිනිහෙකුට පුළුවන් ගමනක් යන්නේ. ඉතින් ඒ නිසා මෙතන ධෛර්ය අවශ්‍යයි. ඔය කියලා තියෙන කල්යාණ මිත්‍ර සේවනය අවශ්‍යයි. ඒ වගේම පෙර උතුමන් වහන්සේලා ගිය පාරේ මේ කරලා තියෙන ප්‍රකාශන අවශ්‍යයි. හොඳලා කවදාකවත් ඉල්ලි මිල්ලලා තියෙනවද කියලා බලන්න. කවදාකවත් ලැබිච්ච දෙයට මේ වැඩියෙන් ඉල්ලීමක් හෝ ලැබිච්ච දේ ප්‍රතික්ෂේප කිරීමක් කවදාවත් නැහැ. ඒක තමයි කල්යාණ මිත්‍ර අනුර ගන්න තියෙන දේ දේ චෝදන නැහැ ඉල්ලීම් නැහැ. මේකට කියන්නේ ප්ලග් නැත බ්ලේඩ් නැත හරිනම් හරි වැරදි නම් වැරදි කියලා තමයි පත්‍ර පොස්ටර් ගහන්නේ. ප්ලග් ගහන්න යන්නෙත් නැහැ කාටවත් බ්ලේඩ් එක ඇත්තෙත් නැහැ කපන්නෙත් නැහැ. තියෙන දේ වැඩි අරගෙන යන්න දාන්න. ඉතින් මේක පුරුදු කරන්න ඔයගොල්ලෝ ගන්න සත පහක විශ්වාසයක් මට නැහැ මේ පොඩි උන් ටිකට. කරුණා කරලා මේ පොඩි උන් තරඟ කරවලා නිකන් පරද්දලා වට්ටන්න එපා. උණ්ඩ කියන තරඟේ තියෙන පරදින්න ගණන තමයි. දිනන්න ඉගෙන ගන්න නෙවෙයි. අද දිනුවේ නැත්තම් අම්මලා තාත්තලාත් වහ කරනවා. මේ දරුවා ඒජන්ත කෙනෙක් කරන්නේ අම්මලා දඟලන්නේ. දොස්තර කෙනෙක් කරන්නේ. ඔය ඉන්න දොස්තරලෙන් අහලා බලන්නකො හම්බෙලා තියෙනවද කියලා මොනවක්වත්. ඉන්න ඒජන්තලෙන් අහලා අනෝන හම්බෙලා තියෙනවද කියලා. උන් මිනිස්සෙක් කරන්න අපා. පොඩි උ මිනිස්සු කරන්න ওই තරඟ කරලා දිනන්න උගන්නන්න ගිය මනතෙන්ද කද්දාවත් මේ මොනම දෙයකටවත් යන්න ඉසලා චර්චුරු ගන්න. මේ වගේ කරන කෙනා දන්නවා චර්චුරු ගන්නවා තමයි. ඒක ඉතින් අර මොලේ එක පැත්තක් චර්චුරු ගන්න. හැබැයි අනිත් පැත්ත දන්නවා. මන්ට මේ සහන් එලියක් තියෙනවා. මම ළඟ තියෙනවා හීනෙන් දිව ගාපු කිරිසෝදක් වගේ එකක්. පරියන්කේ හරි ගියොත් මෙතන කෙලෙස් අඩුයි. මෙතන ප්‍රතිපදාව වැඩෙනවා. මට අත්දැකීමක් ලැබෙනවා මේක නෙවෙයි පන්සලේ උගන්වන්නේ මේක නෙවෙයි අම්මලා තාත්තලා උගන්වන්නේ ඒක නම් හොඳටම තේරෙනවා. ඔතෙන් ගිය මනසට තේනවා මේ මුලෝ යකෙක් අපිට උගන්වන කිසිම කේකෙකුට මේක උගන්වන්න තේරෙන්නේ නැහැ වර්ණ ගන්න තේරෙන්නේ නැහැ. ඒක දැකලත් නෙවෙයි උගන්වන්නේ. පව් ඉතින් හොඳයි ඒගොල්ලෝ නරක නැහැ. හැබැයි බොරුව තමයි. උගන්නන හරියක් බොරු උගන්නන. මේක වෙච්ච මනසට තේනවා මේ ඔක්කොම බොරු ASCII ගමනකුත් තියෙනවා. ඒක නිසා අපිට හිතා ගන්න වෙනවා මේ ලෝකෙ කෙලින් තියෙන මෙච්චර චර්චුරු ගන්න જાතියොත් එක්ක මෙන්න මෙහෙම මිනිස්සු ඉන්න නිසා රැටෙන්නේ නැතුව කෙලින් යන්න පුළුවන් මිනිස්සු තාම කලාතුරකින් ඉන්නවා. ඉතින් අපිට තාම මේ වගේ අත්දැකීම් ලැබුණාට අපිට කිට්ටුවටවත් තියාගන්න බෑ. අපි මේක තමයි එළියට තියාගන්න ඕනේ. අරගෙන හිතන්න ඕනේ මේ අත්දැකීම නැවත නැවත. එහෙම නැත්නම් ළඟ ළඟ සිද්ධ වෙගෙන එනවනම් ඒක ඉතින් හොඳ අපිට කියන්නේ ග්‍රහ යෝගයක්. හොඳ යෝගයක්. ඒකට මට සාක්ෂි වෙන්න විතරයි මට පින්න තියෙන්නේ. නමුත් මට මේ පුද්ගලික ලැබිච්ච ලාභයක් නෙවෙයි කියලා ඉදිරියට අනේකයි තියෙන්නේ. ඒක නිසා ඔය තේර ගාථා, තේරි ගාථා වගේ ටිකක් කියවලා බලන්න. ඒ හැම කෙනෙක්ම ඒක උපේලා තියෙන්නේ මේ තන්නු කර අවුල් ජාලයක් කපාගෙන ගිහිල්ලා. අපිට වගේ තිබුණ අවුල් එහෙම නෙවෙයි ඊටට බරපතල අවුල් තිබිලා තියෙන්නේ. ඒක කපාගෙන ගියාට පස්සේ ලැබෙන ඒ අවුලේ ප්‍රමාණයට ලැබෙන සහන් එළිය තමයි මේකේ තියෙන්නේ ඒක නිසා මේ අත්දැකීම් පහුගිය අවුරුදු 20 ලෝකේ හැමතැනින්ම ටික ටික ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා ඒක අපි ඉපදිච්ච යුගයේ වාසනාවක් ඉතින් ඒ නිසා මේ බස් එක ආපු වෙලාවේදී නැග ගන්න නැවන ආපු වෙලාවේ නැග ගන්න කෝච්චි ආපු වෙලාවේ නැග ගන්න එහෙම නැතුව මේ වෙළඳපොළ හම්බ වෙච්ච වෙලාවේ වෙළඳාම කරගන්න බැරුව පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් වගේ වෙන්නේ නැතුව ওই දැනට චල්චුරු ගන්න හරිය පොඩ්ඩක් පැත්තකට දාලා මේ ඉදිරියේ දකින්න ප්‍රමාණය අනික් අයටත් කියලා ධෛර්ය කරගෙන අපි කල්යාණ මිත්‍රයන්ගෙන් නමක් ලැබුණානේ ඒක අපි ආපහු දෙන්න ඕන. අපි ආපහු දෙන්නේ අනික් ආධුනිකයන්ට අපි ආදර්ශයක් පීටවනවා. චරිචුරු ගන්න එපා මල්ලි. චරිචුරු ගන්න එපා. එදපන් කර තිබ්බට පස්සේ මේ බර ඇදලා පස්සේ චරිචුරු ගන්න. මේ බර අදින්න කරදර තියෙන කොටයි අදින වෙලාවේ චරිචුරු ගන්නවා ගේමට කැතයි කියලා ඒකට කියන්නේ. ඒක කැතයි. ගේමට කැතයි. ඉතින් ඒ නිසා සුබෝදාරාමේ මේ වගේ දේවල් ඇහෙනෙක් ගැන මම සතුටු වෙනවා. අපි යනවා ඊට පස්සේ වෙන කියන්න වට දෙයක් නැත්තේ නෑ. මම මේ නිකන් පුරසාර මැදට විතරයි. මේ අපි ඊගා ප්‍රශ්න බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි මා කාලයක් තිස්සේ භාවනාව දිගටම කරගෙන යන අයෙක්මි හුදේකලාව විසීමට පුරුදු වී සිටින මා සක්මන් භාවනාවත් පර්යංක භාවනාවත් මාරුවෙන් මාරුවට කරන අතර අනිකුත් වැඩ කටයුතු වල යෙදෙන විට දිගටම සතිය පවත්වා ගැනීමට උත්සාහ කරමි. නමුත් නොකඩවාම සතිය පැවැත්වීම අසීරුයි. හිත පිට ගියාම ගිය බවත් වැටහෙනවා. නැවත සතිය පිහිටවා ගැනීමට ඉක්මනින් හැකි වෙනවා. නමුත් හිත බාහිරට නොයාම සතිය පිහිටවන්නේ කෙසේදයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තවද භාවනාවේ යෙදෙන සෑම මොහොතකම එන සෑම අරමුණක්ම ඊතා වේගයෙන් ඇති වී නැති වී යන යන බව ඊතා පැහැදිලිව වැටහෙනවා. පිම්බීම හැකිලිම හිත යොමු කරන විට පිම්බීමත් හැකිලීමක් හෝ ශරීරයේ තිබෙන බවක්වත් කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. තදවන ලිහිල්වල ලිහිල්වන චලනය වන මහා ක්‍රියාදාමයක් පමණක් වැටහෙනවා. සක්මනේදීත් ඔසවන, ගෙන යන, තබන පාදයන් වැටහෙන්නේ නැහැ. තද ගතියෙන් ලිහිල් ගතියට ගලාගෙන යන ගතියට නැවත තද ගතියට මහා වේගයෙන් වෙනස් වෙනවා. උඩුකයක් තිබේදයි වැටහෙන්නේ නැහැ. ඇති වී නැති වී යන වේදනාවක් සහ ඊතා වේගයෙන් වෙනස් වී යන මහා ක්‍රියාදාමයක් පමණක් වැටහෙනවා. සතිය ගිලිහි ගියාම මේ කිසිවක් වැටහෙන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ බොහෝ වේලාවට <laughs> අහන, දකින, කියන කරන දේවල් මතකයෙන් ගිලිහිලා යනවා. කවුරුත් කතාබහ කරන එක රුස්සන්නේ නැහැ. තද කලකිරීමක් දැනෙනවා. අතරමං වෙලා වගේ දැනෙනවා. මට භාවනාව වැරදිලාද කියලා හිතෙනවා. ඉන්ද්‍රිය හයෙන් එන අරමුණු ස්පර්ශය නිසා හටගෙන නිරුද්ධ වී යන හැටි ඊටා පැහැදිලිව වැටහෙනවා. විටක හිත නතර වෙලා හිතට කිසිවක් නොදැනී යනවා. නැවත කාලගෝට්ටිය වගේ පටන් ගන්නවා. ස්වාමින් වහන්ස මා භාවනාව ඉදිරියට කෙසේ පවත්වාගෙන යා යුතුද කියා උපදේශයක් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ මතුවෙන සැකයක් එහෙම නැත්නම් මේ කට්ටිය කචකුචු ගන්නකොට ඇති වෙන මේ පිළිකුලත් එහෙම නැත්නම් මට පාළු වෙලාද කියලා ගතියත් නැති වෙලා යනවා. මම දන්නේ එහෙම කියනකොට තේරෙනවද කියලා. මට දැන් මේ භාවනාව වැරදුනාද කියලා තියෙන සැකයක් තියෙනවානේ. දැන් කවුරු හරි මේ කිසි තේරුමක් නැති විදිහට කච කච කච කච කච කච කච ගානක ඉන්නකොට වම්මනේ කණ්ඩ හිතෙනවා. මොනවද මේ මේ කතා කරන්නේ කියන්නේ. ඊට පස්සේ මේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා මේවත් මෙව්වත් අර පිම්බීම හැකිනේ වගේම නැතිලා යන වෙලාවක් වෙනද කවුරු කතා කරපම මට මොකෝ. ගාලල්ලා ඒකට මං කියන්නේ ගාලල්ලා. පශ්චාත්තාප වෙනවා. ඒකත් ගාලල්ලා. මොකද ඒකත් නැතිලා යනවා. මේ ඉස්සරහට දැනන්නේ පස්සට දැන කියන සැකෙත් නැති වෙනවා. ඒ ඔක්කොම නාම ධර්ම. අපිට ඉස්සලා දැනගන්න තියෙන්නේ මේ හොඳට මතුවෙන පිම්බීම හොඳට ඕන නැතිලා. ඊ ඉතුරුක් නැතුව නැතිලා. හොඳට මතුවෙන හැකිලිම ඕන නැතිලා. ඊට පස්සේ ඕන හොඳට තියෙන සතිය නැතිලා යනවා. ওই වාගේම ওই ලයිස්ට්ට අන්තිමට අපිවට තියෙන කරදර තියෙන જાතියනේ. මේ මිනිස්සු කච කච කියලා කතා කරනවා. නැත්තම් හැම දෙයකටම චරිචුරු ගන්නවා. එහෙම නැත්තම් මේ Tamandම භාවනා පිළිබඳ සැකේනවා. ඕවත් නැති වෙනකම් බලන එකයි කියනවා. නැතිව නැති කරන නැති කරන යන පාරේ ওই පැංගිරි ටිකක් නැති වෙච්චාම තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ දැන් ওই තුනේ දැන් අපිට වැරද්දට පෙන්නලා තියෙන්නේ පිම්බීම හැකිලිම නම් ඇති වෙලා නැතිලා යනවා. කකුලේ දද ගතිය මෙලෙක් ගතියට ඉඩ තියලා නැතිලා යනවා. අන්තිම ඉතුරුලා තියෙන්නේ මේ කචුකුචු ගානකට තියෙන අපිරියා විතර වෙනවා. සැකේ ඉතුරු වෙනවා. සැකේ පිළිබඳ මේ විචිකිච්ඡා විතර වෙනවා. ඉතින් දැන් තේරෙනවානේ මේ ඉතුරුලා තියෙන ඔක්කොම ඇති වෙන්නේ ඒගොල්ලෝගේ මාර්ගයෙන්, පවතින ඒගොල්ලෝ මාර්ගයෙන්, තාම නැති වෙන්නේ ඒගොල්ලෝගේ මාර්ගයෙන් කියන එක දැකලා නැහැ. ඉතින් මේක හොඳට දැකෝ සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ලෝකයේ ඇති වෙන තාක් ඇති වෙන්නේ දුක්මයි කියන. එතකොට නැති වෙන තාක් බලනොයි කියලා කියන්නේ දුක නැතිවීම දිහා බලන ඉන්නකොට ඉතින් ඒක පිළිබඳව ආයේ මේ දුක නැතිවීම බලන බලන නිසා ඒක පිළිබඳව තණ්හා වෙන්න වෙලාවකුත් නැහැ. ද්වේෂ වෙන්න වෙලාවකුත් නැහැ. උද්දට ඇස් දෙක දල්වගෙන බලන ඉන්න නිසා මෝහයක් එන්න විදියකුත් නැහැ. ඒ නිසා මේ වැඩ පිළිවෙල නම් දිගට යන්නේ. ওই දැනට Tamanට දෙයියට හැපෙනා වගේ අහුවෙන පැංගිරි ගතිය දෙක තුනක් තියෙනවානේ. ඕක දිහත් බලන්න අරමුණු කරලා. ඕක අරමුණු කරන්න. එහෙම නැත්නම් මේ සතිය නැති බව දැන ගැනීම වගේ එකක් මේක. මම මේ කතා කරන්නේ. ඒකත් සතියක් කියලා හිතා ගන්න. නැත්නම් සතිය නැති බවත් අරමුණු කරන්න. දැනීමේ ඉවර වෙන එකත් අරමුණු කරන්න. එතකොට ඇතිවීම සහ පැවතීම පේනෝනේ සැකේ. ඇතිවීම සහ පැවතීම පේනෝනේ පිළිකුලේ. මේ සෙනගක ඉන්නකොට එපා වෙන ගතිය ඕකත් ඇතිලා යනවා. නැතුණාට පස්සේ නිකන් හටියට බීරි අලියෙක් වගේ කවුරු වේනා ගායනා කරුවත් මොනවාක්වත් එකක් එන්නේ ඒ මැට්ට මැටි ගතිය එකක්වත් නොදන්න ගතිය එකක්වත් මෝඩ ගතිය එකක්වත් නෙවෙයි. ඒව ඒව ගෙවිලා. ඇයි එතකොට මේ මැටි පිටියක් වගේ ඊයන්තම් ගහක් කොලක් වගේ දුක තියෙන ඕන තරම්. ඒ වවාගෙන කන જાතියකුත් තියෙනවා. ගාගෙන කට්ටියකුත් තියෙනවා. අනුගේ ගගා ඉන්න කට්ටියකුත් තියෙනවා. මේ මනුස්සයා අසුචි කන්දක ඇවිදින මනුස්සයෙක් ගෑවෙන්නේ නැතුව යනවා වගේ සරුවචනංශයේ බුදු වෙන්න ඉස්සලා දවසේ දැකපු එක හිණයක් තමයි අසුචි කන්දක ඇවිදිනවා අසුචි ගෑවෙන්නේ ඒ වගේම නිලුම්පත උඩ වතුර තියෙනවා හැබැයි ඇලවෙච්ච ගමන් හැරෙනවා ඒ නිලුම්පතේ තරවිලා නැහැ ඒ වගේ ඕනේ දෙයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් ගා ගන්න නැතුව එහෙම නැත්තම් අනා ගන්නවා කියලා කියන්නේ ඒ කට්ටිය තියෙනවා අපි අනා ගන්න ආරදත්ව කියන අනාගාමි කියලා මේකට කියන අනාගන්නවයි කිය. දෙකම එක නම තමයි. අනාගන්න නැතුව ඉන්න එකනට අනාගාමි කියලා කියනවා. මේ අනුන්ගේ දුක් දැකලා ව්‍යස්චාත්තාප වෙලා අයියෝ කියලා හඬ හඬ ඇඬුවේ නැත්තම් සවුත්තු කියලා ඉන්න කට්ටිය අනාගන්නවා. ඉතින් ඒහි ලෝකේ ඉඳලාමත් අනාගාමි කට්ටියක් තියෙනවා. ඉතින් අර කට්ටිය කියනවා අනාගාමි කට්ටියට කැවුත්තක් නැහැ. ඒක බීරියලිය වගේ මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ කියලා කියනවා. එවිට මේ අරමනස දන්නවා. මේ කනකොට රාත්තල් ගාන කිරලා නෙමෙයි අපේ කට්ටිය කන්නේ. ඒ නිසා මේසන්ට ඇති වෙනකන් කාපල්ලා. කිව්වට අහන්නෙත් නැත්තම් මේ දුක්ම බෙදාගෙන අනාගන්න එකම කපස්ච සතුට වෙනවනම් ඉතින් බුදුහාමුදුර අපිට කියලා දෙන කලාවක්. ඔබ ගණන් ගන්න එපා මේ මේ ජීවිතේ හම්බෙච්ච පිරිසක් නෙමේ මේ කට්ටියත් එක්ක නඩු බෙදුවට මේ මැරලා ගිහලා ඊගාව උපදිනකොට මේ මේ උසාවියත් නැහැ ඔය ජූරි සභාවත් නැහැ ඔය චෝදනාකාරියොත් නැහැ ඔය යෝජනත් නැහැ වෙන කට්ටියක් එක්ක ඉන්න වෙන්නේ දැනටම මේගොල්ලෝ අතහැරලා ජීවත් වුණොත් ආයෙ උපදින්නෙත් නැහැ නඩුව මෙහෙදිම ඇහෙනවා ඉතින් මේ ළඟ ඉන්න පිරිසකේ තියෙන කරදරේ අප්පා කැම්බැල්ලේ ඔච්චරයි ජීවිතේ කියන ඔච්චරයි සංසාරේ කියන පිට කෙනෙක් කවුරක්වත් අපිට කරදර කරන්නේ නැහැ නොදන්න කෙනකින් කවදාකවත් දුකක් එන්නේ නැහැ මේ දන්න කියන කවුද කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ කියලා ප්‍රතිසිල්ලා ඉන්නකම් කියන්නේ කිව්වොත් නෑ නැත්තම් බෑ ඉතින් ඒගොල්ලන් කියන නෑ දෑයෝ කියලා නෑ බෑ දන්න කියන ඔක්කොම නෑයන්ට වැටෙන්නේ ඥාත කියන වචනේ බුදුරණ පාය දුකේ නාරියක් එන්නේ ඒගොල්ලන්ගේ විතරයි ඒගොල්ලෝ දිහත් කටයුතු කරන්න දන්නේ නැති කෙනෙක් එක්ක වගේ එතකොට මේ තියෙන පැංගිරි ගතියත් කල්ප කටයුතු කරන්න පිම්බි බැංකිලින් වගේ මේ දැන් නැති පිළිකුල තියෙන්නේ. සෙනඟට යනකොට මහ පිළි හඩු ගඳ කියලා කියන්නේ. ඒක එනවනේ. මේ පිළිකුලත් ආනාපානිය වගේ ඇති වෙන්නේ නැති බය. එතකොට මේ මේ සැකයක් තියෙනවා. මේ පාර වැරදිලාද කියලා. ඒක දිහත් ආස්වාස් ප්‍රසවාසයේ වගේ බලනකොත් ඇතිවීම නැති වෙනසුලුයි. එතකොට අපි දන්නේ නැහැ යෝ නොනෑයන් සමග සමසේ සලකනවා. මීට භාරතනංශ ලංකාවට ඇවිල්ලා ඉස්ලාම ඒ තිරණ පිච්ච රජුන් හැව්වේ මේ මේක මොකක් අඹ ගහක්. මේ අරගෙන වෙනත් අඹ ගත්ති වේද? ඒ ඒ තේ මහා ස්වාමීන් වහන්සේ තමම ගත්තේ. මේ ඇස අඹ ගතත් ඒ අඹ ගසුත් අර වෙනත් ගසුත් ඉදු ගොඩක් තියෙනවා. කියලා මේ අඹ ගහට සාපේක්ෂ වෙන අඹ ගස් පෙන්නලා අඹ ගස් වලට සාපේක්ෂව ගොඩාක් ගස් කියලා ඇහුවා. ඒ අඹ ගසුත් ඒ බොහෝ ගසුත් අර වෙන ගසක් තියෙනවා. ඇයි මේ මේ ගහ ඔය මුල් වෙච්ච ගහ. ඒ වගේ නෑයෝ නොනෑයෝ දෙක අතර වෙනසක් නැතුව වැඩ කරන මනුස්සයර දුකක් එන්නේ හැම කෙනාටම තමන්ගේ දරුවා වගේ සලකලා කටයුතු කරනාට දුකක් එන්නේ නැහැ. ඒකම ආශ්‍රද ප්‍රසාසයේ වගේ මේ පශ්චාත්තාපයේත් සමසේ සලකන එකට දුකක් එන්නේ නැහැ. නොතේරෙන ගතිය, තේරෙන ගතියත් එක්ක සමසේ සලකන එකට දුකක් එන්නේ නැහැ. මම යන පාර වැරදිද කියන එක සැකයක්. ඒ සැකේටත් ඒකත් ඇතිව නැතිව යන එකක්. ඒකටත් ආස්වාස් ප්‍රසවාසගේ සලකන කෙනාට දුකක් එන්නේ. ඉතින් මේ පාරේ තව පොඩි කඩේම් දෙක තුනයි පණින්න තියෙන්නේ. ඔය දැනට දකින්න පිළිකුල් ගතිය, ඔය දැනට ගතිය සැක ගතිය, ඔය දැනට ගතිය පේන අමාරු ගති දිහා බලන්න හරියට රූප ආරම්මණය දිහා බලනවා. ඒක නিত্য සුඛ සුබ දේවල් නෙවෙයි වත් නැති වෙනවා. ඇල්ලුවොත් අහු වෙනවා. ඒ නිසා මේකත් අර නැති වී යන ප්‍රදේශයට හැම දෙයකම තියෙන නැති වෙන ප්‍රදේශයක් තියෙනවා ක්ෂය වෙන වෙලාව, වැය වෙන වෙලාව, පටිනිසග්ග වෙලාව, නිරෝධ වෙලාව කියලා. ඒකෙත් මේකෙත් මේක පශ්චාත්තාපය අපේක්ෂා කරන්න මේ සැකේ අපේක්ෂා කරගෙන යන්න නිකම් අරමුණු කරන සෝපුරුවේ. එතකොට ඒකෙත් නැතිවම පේන්න පටන් ගන්නවා. පැදුරටත් නොකියව යන්නේ. ඒක සඳහා කරන්න තියෙනවා දැනට කරගෙන ගිය රූප කර්මස්ථාන පිළිපදපු ආකාරයට ওই පේන නාම කර්මස්ථාන නාම ධර්මත් අරමුණු කරන්න අරමුණු කරලා යන්න ගියාම තමයි තේරෙනවා අර යාන්ත්‍රණයමයි ඒ ප්‍රතිපදාවම තමයි දිගටම ගෙනියන්න ඕන. ගරු ස්වාමීන් වහන්සේ එහෙම කරන්න අවශ්‍ය මේ පර්යන්කේ ඉන්න වෙලාවටද නැත්නම් එදිනදා ජීවිතේත් එහෙම කරන්න ඕනේද? ඒක මතුවෙන වෙලාවට. Tamanට මේ මං යන පාර හරිද වැරදි කියලා සැකේනවනේ. ඒ වගේම සෙනග තුලට යන්න සිද්ධ වෙනවා. ඒ යන්න වෙනකොට දන්න ගිහිල්ලා එන්න නම් හම්බ වෙන්නේ යන පිරිසුදුෙන් කියලා. ඉතින් ඒකට යනකොටම ලෑස්ති වෙලා යන්නේ පරියන්කේ වෙන ඒකට සාමාන්‍ය වැඩවලදී. ඒකට තමයි දන්නවා මේ පෙර අකුසල කර්මයක් කරලා තියෙනවනේ. ඉතින් දඬුවම තමයි අපාය යන එකයි සෙනඟ මැදට යන එකයි. කට්ටියන් හිතන්නේ සෙනඟ මැදට යන එක ලොකු ඡන්දෙන් දිනුවා වගේ කියලා. ලොකු අකුසලයක්. බරපතල අකුසලයක තමයි මේ කට්ටියත් එක්ක ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් හිටියට මොකද නොහිටියා වගේ ඉඳලා යන්න ඕන. ඉතින් ඒකට අර පරියන්කේදී ඉගෙන ගන්න නේ පිම්බීම ඇතිලා පිම්බේ නැතිලා ගියාට පස්සේ පිම්බීමේ වලිගියක් ඉතුරු වෙන්නේ නැහැ මයිලක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඒක නැති වෙනවා. ඒ වගේම සෙනඟ මැදට යනකොට යන්නේ පස්සට කරගත්ත හිතක් ඇතුව හරියට ලිංගට් එක ඉඳලා ලිඳ දිහා බලනවා වගේ ලිස්සුවොත් වැටෙනවනේ. ඒ නිසා හොඳට හයිය බදාගෙන බෙල්ල විතරක් දාලා බලනවා වගේ සෙනග ඉදිරියට යනකොට ලෑස්තිලා යන්නේ කියලා තියෙනවා. ඒක පිළිකුලෙන් තමයි යන්නේ. නමුත් Taman දන්නවා ගත හැකි පියවර අරගෙන තියෙන්නේ වැඩි භජනයක් නැහැ. ගියා කටයුතු කරගත්තා වැඩි හැමාරේ අපවවා. ඒ වගේ සැකයට ඒන කතාවකට කරන්න වුණොත් ඇති වෙන වෙහෙස දන්න හොඳටම. නමුත් කතාවේ හැත් පෙන්දෙන කතාවක් කරන්න ඉවර කෙරුවා ආවා. එහෙම නැත්නම් පශ්චාත්තාපය ආවනේ පරියන්කේදී පුරුදු කරනවා ඒක පිම්බීම හැකිලින් පුරුදු කරන රූප කර්මස්ථාන ඊට පස්සේ ඒක පශ්චා පරියන්කේදී පශ්චාත්තාපය එනකොට ඒක අරමුණු කරගෙන ඉන්නවා බලන්න එතකොට ඒකේ දිනදා වැඩවලට දාන්න පුළුවන් අනිතික ඒක ගොඩාක්ම හම්බ වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රිත තමයි කල්යාණ මිත්‍යයි කියලා කියන්නේ ඒක ක්‍රියාවත් කරලා පෙන්නනවා කොච්චර දේවල් කෙරුවත් මොනම දෙයකවත් මතක සටහනක් ඉදිරි කරගන්නේ. මේකේ ඉතින් අවාරය කපුරු පිච්චුවා වගේ එහෙම එහෙම කරන්න පුළුවන්. දකින්න හැම කෙනෙක්ම දකින්න වෙලාවදී ඇසුරු කරාට අය ගියාට පස්සේ පිටුපෑවට පස්සේ ආයේ ඒකේ මතකයක් තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. කෙරුවේ නැහැ කියලා ඒක <clears throat> මතකේ නැති වීමක් කියලා හිතන්නෙත් නැහැ. ඒක තමයි දියුණුව කියලා කියන්නේ. කල්ලි ලෑල්ල වගේ ලිව්වා මැකුවා. ඒ ගලේ කිටු වගේ කැපෙන්න අරින්නේ නැහැ. එහෙම කරන්න පුරුදු වෙච්චාම එදිනදා ජීවිතේදී ඊට වෙන්නේ ඒගොල්ලෝ පස්සේ මා ගණන් ගන්න නැතුව යනවා මේකට කියලා වැඩන්නේ. බීරියලියට වෙන ගාන කෙරුවා වගේ කිව්වට ගන්න නැතුව ඕන් ලයිට් එකෙන් කපලා යනවා. ඒතර අයියෝ ඇන්නෑ වේ අනේ මාව මරන්න එපා කියලා තිබ්බා වතුරට දාන්න එපයි කියනවා වගේ මේ මිහිට පැත්තකටලා නිකයි. ඇන්නෑ වේ මාව වතුරට දාන්න එපා මැරෙයි කියනවා තිබ්බා. වතුර දාන්න හදනකොට. ඒ වගේ තමයි කට්ටිය කපා හරිනකොට අයිකජ්ජයි සිරි මංගලම් කියලා අර විවිකේ හදාගන්න එකයි කරන්නේ. ඉතින් ඔකට කියන්නේ ගැලවිච්චා කියලා. ඔකට සංඝගැට කියලාත් කියනවා. ඒව ගියන්න කොහොමඩක්වත් තේරෙන්නේ. ගියෝ හිතන්නේ මේවා වැරදිච්ච දේවල් පරිදි සංඝයා ගැලවිලා ඉන්නේ. ওই සංඝගැට කීපයක් මාර්ගෙන් ගොඩක් නැහැ. අන්ත එක එක න දෙන්නේ එක ගැටේ පාවිච්චි කරන්නේ නැත්නම් එක එක න එක එක ගැට જાති පාවිච්චි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යන අතර හොඳ සමාධියක් ඇත. එවැනි සමහර අවස්ථාවල එකපාරටම මගේ මනසට ද්වේෂ සහගත සිතුවිලි මතුවේ. මා ළඟින්ම මෛත්‍රී කරන අය වෙත මෛත්‍රියට විරුද්ධව සිතුවිලි ඇතිවේ. එහෙත් මා නිතර ඔවුන්ට මෛත්‍රිය හා යහපත ප්‍රාර්ථනා කරන අතර ද්වේෂයක් නොමැත. මෙසේ නරක සිතුවිලි පහළ නිසා භාවනාවෙන් පසුව මා කෙරෙහි මටම වේදනාවක් ඇතිවේ. එවැනි සෑම අවස්ථාවකම සතිය පවතින අතර සෑම දෙයකම යථාර්ථය වැටහුණත් සිත දුකටපත් වේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙයින් මිදීමට මගක් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය මේ මතුවෙන හිතවිලි මගේ කියාගත්තොත් මේ හිතවිලි මම කියාගත්තොත් මේ හිතවිලි මගේ ආත්මය කරගත්තොත් ඇති. මේ හිතවිලි හිතලා ගත්ත දේවල්ද චේතනාපූර්වක ආපු දේවල්ද නැකන් නැත්නම් මේ පුරුද්දට එන හිතවිලිද කියලා අවබෝධ කරන සතිය පාවිච්චි කරොත් මේක හිතවිල්ලක්වත් මම හිතින් හිතන ලද්ද දේවල් නෙවෙයි. මගේ මේ පාළුගෙට වැදිලා වළම් බින්දපු කොයිදෝ යන හිතවිලි. ඉතින් ඒක මම කියාගත්ත ගමන් අර අහ කියන්නයි රෙද්දස් එදාගත්ත ඊළඟතාවත් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කනවා. මේ හිත කියන්නේ මෙහෙම තමයි කඩප්පුලි දෙයක්. නන්නත්තර දේවල් හිතනවා. ඒ කියන දේවල් මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. ඒ වෙනුවට මම ආනාපානය ගැන කල්පනා කරනවා. මම ආනාපානෙට හිත යොදනවා. පිම්බීම හැකිලිමට හිත යොදනවා. ඉන්න ඉරියව්වට හිත යොදනවා. සක්මන්ට හිත යොදනවා කියලා හිත නිතරම වර්තමානයේ පුරවලා තියාගෙන ඉන්නකොටත් ඉදීම එක. දෙක මේ හිතවිලි එන්නේ නැති කෙනෙක් ලෝකේ නැහැ. මේ හින හිතවිලි පිළිබඳ පශ්චාත්තාප වෙන විදිහට පුස්තජනයයි කියලා. මේ හිතවිලි එනවා වළක්වන්න බෑ. නමුත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන එකට ආර්යයන් වහන්සේ කියනවා. ඉතින් ඒ නිසා ඊටිවිලි එnderින්ද ඊටිවිලි තමයි පිහිටන හැටි බලන්න. ඊටිවිලි බාධා වැඩි වෙනවට තමයි අපිට හිත පුරවාගෙන ඉන්න වර්තමාන මොහොත දීලා තියෙන්නේ. ඉරියව්ව හෝ ආනපානෙ හෝ පිම්බි මහැකිලිම හෝ ඒකෙන් පුරවන්න පුරවන්න පුරවන්න හිතින් පුරවන්න අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි 100ක් නැති කරන්න බෑ. එනිතික ප්‍රයෝගයෙන් අයින් කරන්න මේ හිතවිලි මම නෙවෙයි. මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඒක හොයලා බලලා කරන්න. මම හිතනවද, හිතෙනවද කියලා. ඒක තබා හිතවිලි පැත්තක තියලා බලනවද, පෙනෙනවද කියන එක පොඩ්ඩක් අල්ලලා බලන්න දවස පුතිසේ. අපි මේ ඉඳලා කොළඹ යන ගමනේ යනකොට පාර අයිනේ හරියට අටවල තියෙනවනේ මේ වෙළඳ පෝරු වෙළඳ ප්‍රචාර සඳහා ඒවදිහම මම බලනවද එතන මට ඒවා පේනවද කියන එක බලන්න ඒ මිනිස්සු හදලා තියෙන්නේ පෙනුනත් අපේ හිත වශී කරන දේවල් දකින්න බලන්න ඕනේ නැහැ අපි කඩප්පුලි නම් ඊට පස්සේ බලනවා. අපේ හිත අපි දන්නවනේ මේ දෙපැත්තේ අටවල තියෙන මායෝ. ලෝකේ කැත්තම දේවල් මේ පෙන්වන්නේ. මේ මොකටද අපේ තියෙන පර්ස් එකේ තියෙන තුටු දෙකට ගහන්නයි හදන්නේ කියලා. පේන එක වළක්වන්න බෑනේ අපට. බැලුවොත් වගේ කියන්න වෙනවා. අහනවද ඇහෙනවද බලන්න. අපි ප්‍රයිවට් බස් වලට නිකන්නේ රේඩියෝ එක දාලා දෙන්නේ. කෑ ගහන්නේ කොහොමද සීට් තියෙනවා සීට් තියෙනවා සීට් තියෙනවා සීට් වල මිනිස්සු ඉන්නවා ඉතින් උනාට සීට් තියෙනවා කියලා කියනවා ඕවර්ටේක් කරන හැම එකම මියුසික් දාලා දෙනවා දිගටම ඉතින් මේ ලොකු ජයග්‍රහණයනේ අපිට මේ ප්‍රයිවට් බස් එකේ ඉතින් මේ තීන්දුව අපි අහනවද නැත්නම් ඇහෙනවද අපි යමක් අත ගානවද අත ගෑවෙනවද ඉතින් මේ අකර්මක සකර්මක ભેදේ දන්නේ නැති වුණොත් මේ හැමදේම මම කලයි කියලා අපි පශ්චාත්තාප වෙන හැටිකට බුදුහාමුදුරුවෝ කියන දේ කරන්න දෙන්නේ නැහැ. උඹ මේ මේක කරාද කෙරුණද කියන එක වෙන්කර බලන්න තරම් සතිය නැත්තම් අපි ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් එකේ අවුට් එකක් හරි මේ බෝලින් එකක් හරි ගිය ගමන් ජරගොල්ල කියනවා අපි කෙරුවයි කියලා මේගොල්ල කියනවා නෑ කියලා. ඉතින් ඒක විනිශ්චය කරන්න බැරි නේද? පරාන්නේ කරන්නේ අර ක්ලිප් එක අරගෙන ආය action replay slow motion දාලා පෙන්නනවා. ඒතර හොඳට සිද්ධ වෙච්ච දේ මොකද්ද කියලා පේනවනේ. අපිට සතිය තියෙනවනම් අපිට සිද්ධ වෙච්ච දේ action replay slow motion දාලා බලන්න පුළුවන්. ඒලා මම මේක හිතුවද නැත්නම් හිතුණද කියලා. සතිය නැති කෙනාට ඉතින් කතරගම දෙයියන් ගිහිල්ලා හඬ වෙනවා. පූජා වට්ටියක් තියලා මට ඒ වෙලාව හිතුණද නැත්නම් හිතුවද කියලා. ඒ මෝල් වහන්සේට තේරෙන්නේ නැහැ සතිය නැහැනේ. ඉතින් කපුවට හිච්චිච් එකක් කියන. ඉතින් හරිය මිනිස්සු කියන අම්මෝ හරියටම peeni කියුණා. හරියටම හරි කියලා. වැරදි එක දා තිත්ත ගුණ හරුවෙන් බැන බැන එනවා. නුද්ද කිමිතර අපරාධේ පූජා වට්ටියටත් ණයයි කියලා. තමන්ගේ සතිය නැත්තම් අපිට ඒක එකන කුලියට ගන්න වෙනවා. තමන්ගේ සතිය තියෙනවා නම් ඒ වෙලාවේ නැතුණත් පස්සේ බලන්න පුළුවන් මේ දේ මං හිතුවද එහෙම නැත්නම් මට හිතුණද කියලා. ඒකේ වගේ කීම් බුදුහාමුදුරු ගන්නෑ. ගන්න බෑ. ඒක නිසා කරන දේ, කෙරෙන දේ කියලා සකර්මක අකර්මක ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් කියලා භාෂාවක තියෙන අමාරුම ව්‍යාකරණය උතන තියෙන්නේ. නිසා Taman වගේ වෙන්න ඕනේ. මම මේ කෙනෙක් දිහා බලනවද නැත්නම් මට පෙනුනද? ඒකට මේ සක්මන් කරනකොට මම මේ නිදර්ශනේ පාවිච්චි කරනවා. අපි සක්මන් කරගෙන යනකොට හොඳට වමේ දකුණේ හිත හිටිනවා. කිල්ල හැරෙනකොට හිත කකුල තිබ්බ හිත පාට හැට ගිහිල්ලා ඒ කියන්නේ මේක එපා වෙලායි කියන්නේ මේක ඒකට නීරස වෙලා. ඒකට බලන්න හිතෙනවා. ඇහැට ඇහි රස වැඩි. මේකට වැඩිය. එතකොටම අපිට සුද පේනවා සමාලාට. සුද පේනොනට මේ ස්ත්‍රියවද්ද පුරුෂයද්ද කියනත් බෑ. එනවද යනවද දන්නේ. එතකොටම සතිය ආවොත් එයා කරන්නේ. දැන් මේ ඇහැට ගිහිල්ලා හිත ඒකට කිව්වොත් අනතුරුදායකයි. මම ඉන්ද්‍රනේ වම දකුණේ කියලා වාර්තා කරනවා. මම වම දකුණ කරමින් සක්මණ කෙලවට ගියා. කෙලවට ගියාට පස්සේ තමයි සුදක් දැක්කා. හැබැයි ගෑණියද්ද පිරිමිද්ද කියන දන්නේ. එතකොට මට සතිය පිහිටියා. මම අපව් මගේ අරමුණට ආවයි කියලා සුද දකින්නයි කියලා කියන්නේ දැකීම සහ බැලීම අතරමැද මල පනින වෙලාව. හැම දෙයක්ම ඉස්සර පෙනිලා තමයි දකින්න දැනට යන්නේ. පේන වෙලාවේදී පේන දෙයට ඡන්දේ දුන්නොත් දකීමක් පාඩපත් වෙනවා. පේන දෙයට ඡන්ද දෙන්නේ නැතුව මගේ ආරක්ෂක ස්ථානයේ පය බව දැනගන්න තරම් අපිට සම්පජඤ්ඤේ තියෙනවා නම් බයලජ්‍ය දෙක තියෙනවා නම් හැමදාම අපේ හිත ඒ වැට කඩාන පණින්නේ අපිට අවස්ථාවක් දීලා. ඒක චිත්ත නියාමයක්. ඒක යෝගාවචරය තියෙන අතවාසියක්. අනිචිකන කියනවා අනේ ඒ කරන්න දෙයක් නෑ. ඒක දැක්ක දැක්කට පස්සේ බැලුණා. බැලුවා. ඊට පස්සේ මං ඇවිදින බවත් මතක නෑ. අරක දිගේ හිත ගියයි. ඔය කැකිලි රජුරන්ගේ කතාවේ තියෙන කලේ අඹඹයි නෝට ගෑනු කෙනෙක් ඉස්සරහින් යනකොට ගෑනු කෙනෙක් දිහා බලනකොට කලේ කට ඇඹෙනවා. කට ඇද වෙනවා. ඊට පස්සේ ඒ කටේ කලෙන් වතුරක් කරලා ඉවරලා මනුස්සයට වතුර වැඩිවීමක් කළා ගේ මැටි වැඩි වෙලා ගේ කඩාගෙන වැටෙනවා. ඉතින් අර ගෑණි බැලුවද ගෑණි දැක්කද කියලා බැලුවොත් ඒ ගෑණි කියන වෙන්න ඇති. මටත් එතනින් යන්න වෙච්ච බාන කතාව ඇත්ත මම ගියේ වෙන වැඩකට. ඉතින් කටාබන මිනිහා මන් දිහා බලන්නේ මොකටේ? ප්‍රශ්නේ තියෙන්නේ බලනවද පෙනුනද කියන එක. ඒක මේ හිතවිලි දිහා එනකොට ඒක භාවනා කරන්න දිහාට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඒගොල්ලෝ ගා ටොංගාණෙන් කියන්න බෑ. භාවනා කරන එක දැනගන්න ඕනේ හිතවිලි නැත්නම් ඉස්සලා අර කියපු විදිහට පශ්චාත්තාප එහෙම නැත්නම් මේ නුරුස්නා ගති හිතාමතා ගන්න දේවල්ද එහෙම නැත්නම් ගෙටකේ වදින කඩා වටින එහෙම නැත්නම් අපි කියන පාළුගේ වළම් බෙදින හොරුද කියලා. ඒක පාළුගේ වළම් බෙදින හොරු නම් උඹට පවු නැහැ. බුදුහාමුදුර අපිට දීලා තියෙනවා ලයිසන් එකක්. චේතනාත්මකව බැලුවොත් විතරයි පෞසිද්ධ වෙන්නේ. චේතනාත්මකව හිතුවොත් විතරයි පෞසිද්ධ වෙන්නේ. ඒ හිතුණට හිතුවේ නැත්තම් හිතුණට ඒක ගණන් ගන්න එපා කිය. ඒ ගණන් ගන්න පුළුවන් ඕන නම් පෘථජ්ජනය එහෙම තමයි කරන්නේ. Taman නොහිතුවත් හිතුවා කියලා හිතන පශ්චාත්තාපය. ඒකට එතකොට හැදෙන ලෙඩේට කියන්නේ බෙහෙතින් හටගත්ත ලෙඩේ කියලානේ. විෂ බීජකින් හටගත්ත ලෙඩක් නෙවෙයි මේක ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකක්. ඒකට මොනම තාලෙන්වත් බේත් නැහැ. ඒකට කියන්නේ බෙහෙසජ්‍ය සමුත්‍ත්‍ිත රෝගෝ විය අතිකිච්ඡෝ. බෙහෙතින් හටගත්ත ලෙඩක්. මේ ඒකට කවදාකවත් චිකිත්සාවක් නැහැ. ගොඩ ගන්න බෑ. ඒ නිසා හොඳට බලන්න. මේ දේවල් මම කරලා විඳවනවද නැත්නම් කෙරුණා කියලා හිතලා පශ්චාත්තාප වෙනවද කියලා බැලුවොත් පුත්තජනයා කියන සතා අමුතුම සුන්දර මිනිසෙක් කොහේ යන කුණු කන්දලක් හරි ඔළුවේ දාගෙන ඉතින් ඉසాత බඳගෙන අඬනවා. අල්ලපගේ දෙට්ටත් කියනවා. රේඩියෝ එකටත් ලියනවා. පත්‍රයටත් ලියනවා. බලන්න මේ අහගෙන අයෙක් රෙද්දාසේ දාගෙන තමයි මේක ඇගහන්නේ. ඒක හරි ජොලි වැඩේ. බුදුහාමුදුරුවෝ හම්බුනොත් කතා කරගෙන ඉන්නට වඩා හරිම ජොලි කියනවා පුත්තජනෙක් හම්බෙලා කතා කරන්නේ. මේ දැන් කියපෙක නෑ කියලා. මේ දැන් මේ අහගෙන නයි ක්‍රෙඩ් දැසේ දාන කනවා කනවා කනවා කියලා කෑ ගහන. ඉතින් බලහිනකොට පේනවා. ඉතින් ණයා ඒ ළඟ අනිපස්ස ළඟ විකිත ඌ අල්ලගෙන දාගන්න නැහැ. ඉතින් මේ මනුස්සයා කියන්නේ ණයෙද්ද කියලා දන්නෙත් නැහැ. හරිය දාගෙන කාලා. ඇත්තමයි ආයි බොරු නැහැ. නැත්නම් මේ හිතවිලි හිතන දේවල්ද හිතෙන දේවල්ද කියලා මේ ලියපෙකන කැමැතිද ඒකට උත්තරයක් දෙන්න මන් දන්නේ මේ කියන හිතවිලි තමන් හිතාමතා ගින්නගත්ත හිතවිලිද එහෙම නැත්නම් ඉබේ පාළුගේ වළම් බෙදින හිතවිලිද කියලා කියන්න පුළුවන් නම් මම හිතනවා ඒක මේ සාකච්ඡාවට නෑ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඉදිරිපත් වෙනවා නම් සජීවී සාකච්ඡාවක් ගන්න පුළුවන්. නැත්නම් මං විතරයි කතා කරන්න දිගටම. අඩු ගන්න උදේ මාත්‍යයි ඉතින් ප්‍රශ්න කියවන්න කතා කරනවා. එහෙම නැත්නම් අපි මෙතනින් සතුට වෙලා යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මේ ඒ ප්‍රශ්නේ ලියපු පුද්ගල කෙනා නම් මම නෙවෙයි. ඔබ වහන්සේගේ පිරිතුරෙන් මතුවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා මට ඒක පැහැදිලිවම අහන්න තේරෙන්නේ නැහැ පුළුවන් විදියට අහන්නම් අපි හඳු හොඳයි බලමු දැන් ඔබ වහන්සේ කිව්වා මේ මොකක් හරි යම් අපි සුද දැක්ක වෙලාවේ සතිය මතුනොත් එතනින් එහාට යන්න නැතුව හිත තියාගන්න පුළුවන් කියලා මේ අපි ඒක මේ මේ ඒක අපි මගහැරලා යාමක් නෙවෙයි අපි ආමතුරනේ දැන් ඒක සුද දැකලා එතනින් එහාට බලලා අපිට ඒකට සම්බන්ධයෙන් කෙලේ කැමැත්තක් හරි අකමැත්තක් හරි පහළ වෙන්න ඒ චැලෙන්ජ් ඒ චැලෙන්ජ් එකට ඉඩ දෙන එක ඊට මට්ටමට හරියම සෙල්ලක්කාර වැඩක්. ඇත්තටම කරන්න පුළුවන්. තමන් වැරදි වැඩකට යනවා. දැන් මල පනිනවා. දැන් අද්දර ඉන්නේ. අද්දර ඉන්නකොට අපි අර මේ කිනිපෙනෙලෙන් බැට කාපු අනමෙද්‍රට බයවගේ පාට අවවු වෙන එකනේ අපේ තිබෙන්නේ. ඒක තමයි මේ අපේ ශරීරයේ තියෙන ආරක්ෂක යන්ත්‍රය. ඒක හැදිලා තියෙන පරිණාමය හරහා. අනුතරදායි ශේෂ්ත්‍ර කියලා දැනගත්ත ගමන් පස්සට එනවා. මේක වෙනකොට වෙනකොට යාර ගෙත්තගෙන පස්සට යන එක දිහා බලලා ඉන්න පුළුවන් දැන් මල පනින්න කිට්ටුයි සුද දැක්කා මට ඕනම් බලතැහි ගෑණියක්ද පිරිමියෙක්ද එනවාද යනවාද කියලා බලතැහි හැබැයි එතකොට ඒ විශ්වාසයෙන් යන්නේ කරනට සතිය ආරක්ෂාව තාම තියෙනවා එයාට දැනගන්න පුළුවන් මම සතිය ආරක්ෂාව නැත්තම් මම ප්‍රතික්‍රියා කරනවා සත්‍ය ආරක්ෂාව තියෙනවා නම් ඉස්සලෙසර ප්‍රතික්ෂේප කරාට දැන් නිකන් බලලා කියතේ ඔය යකා ඔය පාටම ඔය තරම කළු පාටද කියලා බලතෑයි. එතකොට ඉන්නේ විශ්වාසයක් ඇතුව. එතකොට ඉන්නේ සතිය ආරක්ෂා ඇතුව. ඇත්තටම යකා ඔච්චර කළු පාට නැහැ. රූපේ දිහා බැලුවට ඒකෙන් කෙලෙස් ඇති වුණත් එයා දැනගන්න පුළුවන් වහයලා යන්නේ 80න් ඉන්න කෙනා විතරයි. 100න් එකන වහයලා යන්නේ නැහැ. මොකද ඒක බුදුහාමුදුර අපිට දෙන ඉන්ජෙක්ෂන් එකක්. අපිට දෙන ප්‍රතික්ෂේප ප්‍රතිශක්තියක්. අත දන්නවනම් මේක මේ අනතුරුදායක දෙයක් කියලා. දැනගෙන අත ගැවුවොත් අනතුරු අඩුයි. දැන් මේ 200 කරන්ට් එක අත ගන්න වෙනවා සමහරට ග්ලව් එකක් අතේ නැතුව මේ ටෙස්ටර් එකක් අතේ නැතුව දැනගෙන මේක කියලා එක පාට ඕන දෙයක් කරලා අත ගන්න පුළුවන්කම තියෙනවනම් එහෙම නැත්නම් අත තියලා බලන්න පුළුවන් කරන්ට් එක තියෙනවද කියලා. දැනගෙන කරන එක නම් බේරෙනවා. එයා මේ පැත්ත තියන්නේ අත. මේ පැත්ත තිබ්බොත් මෙහෙට නැමෙන්නේ අත. එයා මේ පැත්ත තියන්නේ. කරන්ට් එකට බල්බ් වයර් එකට දන්න මිනිහා අත තියන්නේ මේ අත. මොකද කරන්ට් එක වෙච්ච ගමන් ඇඟිල්ල වෙන්නේ මෙහෙට නැමෙන එක. දන්නේ නැති වෙන්නේ මෙහෙම තියන්නේ. මෙහෙම වෙන්නේ. එතකොට වයර් එකමයි බදාගන්නේ. ඒ දැනුම අපි ළඟ තියෙනවා. හැබැයි දැනගෙන යන්නේ මං ඉන්නේ අනසුදාගේ ශේෂ්ඨක මලපණින්ට කිට්ටුයි. මලපණින තැන නැත්නම් වීතික්‍රමණය වෙන තැන බය නැතුව ඉන්න පුළුවන්. ඒක මේ විදිනා වගේ. ඒක අතිරේක සෙල්ලක්කාරකම්. ඒක තමයි ජීවිතේ අපි තිරියන් වෙන තැන. කොච්චර නාකි වුණත් කොච්චර ශිල්පේ දන්නේ නැති වුණත් ඒ වගේ දෙයකට අත තිබ්බ ගමන් තේරෙනවා ඒ ශේෂ්ත්‍රයේදී අපිට පොඩි දරුවෙක් වගේ වටිනා දනු සම්භාරයක් ලබන්න පුළුවන්. ඉස්සෙල්ලා වෙන්නේ බය වෙලා ආපහු එන එක. ගින්නට අත දාලා අත ගන්නවා වගේ. නමුත් පස්සේ ඒකේ අනතුරු ප්‍රමාණය ප්‍රතික්‍රියා කරන හැටි ඒක බොඩි නොලෙජ් එක යන්ත්‍රයෙන් යන හැටි පරිණාමයෙන් වෙන හැටි මට බුදුහාමුදුරුවෝ පිටිපස්සේ ඉන්නවා කියලා දැනගෙන එතන ඉස්සරහට යන්න පුළුවන් වුණා. අනතුරට යන්න පුළුවන් යන්නේ මහ පුදුමාකාර තෙදකින්. එතකොට අනතුර නිකම්ම මේ දැන් ඒකට මොකක්ද කියන්නේ කියලා. අනතුර දැපෙන වැටෙනවා. අනතුරට අනතුර කරන්න බැරුව යනවා. ඉතින් බුදුනුත් එක්කනේ තියත් එක්කනේ ඒකට ධර්මයේත් එක්කනේ සංඝයත් එක්කනේ සතියත් එක්කනේ සීලෙත් එක්කනේ දැන්. ඒ ඔක්කොම Taman පිටිපස්සේදී ඉන්නේ. ලෑස්තිලා යන කෙනා. ඒ නිසා මේ සූදානම් ශරීරය කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් අප්‍රමාදේ එක ලක්ෂණයක් මේක. මම ඉන්නේ අනතුරුදායක තැනක හොඳටම දන්නවා. ඒ නිසා සම්පූර්ණ අවධානයකින් ඉන්නේ. අනතුරුදායක තැනක ඉන්න කෙනා හොඳ අවධානයක දැන් මෙයා මේ අවධානම මේ ට්‍රයිල් ඇන් එරර් දාලා උත්සාහයක් කරලා බලනවා කඩබලලා දුවනවා වෙනුවට ඉන්න බැරිද කියලා. ඒක සාමාන්‍යයෙන් ඔය මම දකිනවා එහෙ ඔය රිලව් අපේ රිලව් ඉන්නවනේ. ඒ මොන හරි ගලක් ගහපු ගමන් පැටව ටික ඩක්කලා දුවනවා. නායකයා එහෙම නතර වෙනවා. ඌ නතරලා බලනවා. ඌ ඔය ගලක් ගැහුවට අර මේ මේ ලේසින් යන්නේ. ඌ එහෙම නතර වෙනවා. එතකොට අනික් කට්ටිය ඔක්කොම දුවලා උණ්ඩ ඕඩර් දීලා තියෙන. උඹලා ඵලයල්ලා. හැබැයි මම මේ එන මනුස්සයාට එක පොඩක් ඌවත් ඌ පොඩක් පරක්ක කරනකම් අර කණ්ඩායම දුවනවා. බඩ බඳ ගත්තේ පැටව. අම්මලා දුවනවා. ඊගාට නාගත්තට පුරුදු වෙන එක නම් එයා කිට්ටුවෙන් හැසිරෙනවා. හැබැයි එයා ඉන්නේ පොඩ්ඩක් පිටිපස්සේ ඒගොල්ල. ඉඳලා අරයට පොඩි සපෝට් එකක් දෙනවා. දුවමුද ෆ්ලයිට් ඇන්ඩ් ෆයිට් කියන එක. ෆයිට් එකක් දෙනවද දුවනවද කියන එක. ඒ නායකත්වය ඒ ඒ නායකත්වය රිලා කණ්ඩායමක උනත් බලු කණ්ඩායම උනත් අත් කණ්ඩායම උනත් ඒක නිකන් 아무තු හැමෝටම නෑ ඒක. අනතුරුදායක තැන එනකොට දුවන එක තමයි කණ්ඩායමේ හැටි. නායකත්වයට පුරුදු වෙකන ඒක ඥානගත දෙයක්. එයා කණ්ඩායම වෙනුවෙන් අනතුරට මුහුණ දීගෙන ඉන්නවා. තමන්ගේ ජීවිතෙත් කැප කරලා හැබැයි අන්තිමට මුළු කණ්ඩායම යාට ස්තුති කරනවා. අර මේ පණාමුරේයත් රාජා පණාමුරේ පණාමුරේ කියලා කියන්නේ ඔක්කොම වෙනුවෙන් ගිහලා හරියට ඇස් ගාල වල හිට ගන්න උන් මරලා මිසක්ක ගන්න දෙයක් උන් මරනවා. ඒ මරුවත් මිනිස්සයත් ගරු කරනවා තමන්ගේ ඇත් කණ්ඩායම වෙනුවෙන් ඌ කෙලින්ම මුණ දෙනවා මේ මේ පන්තිරි යන්න දෙන්නේ ඌ හිත ගන්නවා හරියට ඇවිල්ලා බඳ ඒවා දකින්නකොට හිතෙනවා මේ මේ චිත්ත නියාම වැඩ කරන්න හැටි එහෙම නැත්නම් මේ සබහ ධර්ම වැඩ කරන්න හැටි මේ අපි හිතන විදිහ අපි එකිනෙකට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ නායකත්ව පුහුණුවක් ඇතන තියෙන්නේ ඒක සබහ ධර්මත් එක්ක ගැටීමේ ඉබේම එනවා නැත්තම් ඔය ආපු ප්‍රශ්න සාධාරණයි. එහෙම සුද්ධ දැකපු ගමන් පස්සට යන එක විතරද කරන්නේ නැහැ. පස්සට යන එක තමයි ආරම්භක ක්‍රියාවලිය. ටික වෙලා ගියාට පස්සේ පොඩ්ඩක් ඉඳලා බලනවා ওই කියන තරම අනතුරුදායක කියලා. නෑ. නායකත්වයේ පුහුණු එක්කනට නෑ. බයගුල්ලට ඕව්. බයගුල්ලට කියනවා අධ්‍යාපකවන් දුවන එක තමයි වැඩේ. ෆ්ලයිට්, ෆයිට් නෑ. ආ ෆයිට් කරන තැන ගිය මනුස්සයර තේනවා එහා පැත්තේ මිනිස්සුත් බියගුළු වැඩක් කරලා තියෙන මේ නිකන් පඹේ පෙන්නලා තියෙන රත්නය කරලා දාලා තියෙන බෙඩි නෙවෙයි. එතකොට ඉස්සරහට යන්න පටන් අර ගන්නවා. ඒක බුද්ධ චරිතයේ පේන්න තියෙනවා. රහතන් වහන්සේලාගේ චරිතවල පේන්න තියෙනවා. අනික් මිනිස්සු කලබලෙලා දිව්වට ජනජීම දුවන්නේ නැහැ. බුදුරජාණන්සේ දන්නවා ඒකට මුණ දෙන හැටි. ඒක නිසා භාවනාවේදී මේ මේ පෞරුෂත්ව ලක්ෂණ එහෙම නැත්නම් මේ ප්‍රතිශක්ති එහෙම නැත්නම් මේ වංචක ධර්ම වලට වැඩ කරන හැටි ෂට මායවි ධර්ම වලට වැඩ කරන දුවන මනසට වංචක ධර්ම අල්ලන්න බෑ. එනිසා ඒක මේ භාවනාවේ ඉදිරිපියවරක් ඒක ඇත්තටම කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. පන්නරයක්. භාවනාවේ හම්බෙන පන්නරයක් තමයි. ඒ පන්නරය භාවනාවට විතරක් නෙමෙයි. පෞල් ජීවිතයටයි, භාෂාවටයි, සංගීතයටයි ඕනම තැනකට ඒ මනුෂයාට දරා සිටීමේ ශක්තියක් වැඩි කරලා දෙනවා. ඒ නිසා මේ මම කියපු එකෙන් තේරුණා නම් අනතුරටකම දුවන එකමයි කළ යුත්තේ කියලා. එහෙමම නැහැ. ඒක ආධුනිකයාගේ ගතිය. ඒක පුරුදු වුණාට පස්සේ අනතුරට මුහුණ දීමේ මේ හැකියාවක් එනවා. අරියට හෙල්මට් එකක් දාගෙන යනවා වගේ. එතකොට ඔය එච්චර එන කලබල වලට බය වෙන දෙයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට අවුරුද්දක පමණ කිට්ටු කාලයක් ඔබ වහන්සේගේ ධර්මදේශනා කමඨහන් අනුව භාවනා කරන කෙනෙක්මි. මුලින් පැමිණි දිනේ සිටම මේ වනතුරු වැඩසටහන් බොහෝමයකට සහභාගී වුනිමි. පැමිණි දෙවන දිනේ උදෑසන ආනාපාන සති භාවනා අවස්ථාවේදී භාවනා වැඩිම පටන්ගෙන මුල් විනාඩි 5කට පමණ පසු පමණ පසු වගේ මතකයි කිසිම දෙයක් නොදැනී ගොස් හොඳට භාවනා කළා යයි හඬකින් පියවි තත්වයටපත් වුණා. කයේ දකුණු හඬකින් හොඳට භාවනා කළා යයි හඬකින් පියවි තත්වයටපත් වුණා. වාක්‍ය ගැලපෙන්නේ නැහැ නමුත් කියන දේ නම් හිතා ගන්න පුළුවන්. කයේ දකුණු පස දඟලන චලන ස්වභාවයක්ද දැනුණා. පැයක පමණ කාලයක් ගතවන්නට ඇතියයි සිතුවා. වැඩසටහනද ඉන් අවසන් වූ හේයින්. වරහන් ඇතුලේ තියෙනවා කුමක් වූවාදයි මට දැනෙන් මම දන්නේ නැහැ. ඒ දින සිට මේ වනතුරු හුස්ම වැටීම දැනෙන්නේ නැහැ. ආනාපාන සති භාවනාව මුල් කාලවලදී කළා. කයේ විශාල සැහැල්ලුවක් හිතේ නිහඬ බවක් දැනෙනවා. වාඩි වූ විට කය සැහැල්ලු වී එසවෙන්නක් මෙන් දැනෙනවා. කය නොදැනී යනවා. සමහර අවස්ථාවලදී සියුම් චලන ස්වභාවයක් කිති කැමීමක් වැනි දෙයක් දැනෙනවා. සක්මන් භාවනාව දිනපතාම කරනවා. ටික වේලාවකින් ස්වයංක්‍රීය පඩිපෙලක යන්නක් මෙන් ආයාසයක ආයාසයක් නොමැතිව සක්මන් කරනවා. මුලින් තිබූ දිග පියවර ක්‍රම ක්‍රමක්‍රමයෙන් කෙටි වෙනවා. ශරීරයේ යම් යම් ස්ථානවල කිති කැවීමක් වැනි ස්වභාවයක් දැනෙනවා. ඊටාම සංසුන් බවක් දැනෙනවා. සමහර වෙලාවට විවේකයෙන් වාඩි වී සිටින විට කය නොදැනී කුමක් වූවාදයි නොදැනෙන් නොදැනේ. මුලින්ම එසවෙනවා මෙන් සැහැල්ලු වෙනවා යයි දැනෙනවා. පසුව කිසිම කිසිම හඬක් පසුව කිසියම් හඬක් සමග වරහන් ඇතුලේ තියෙනවා සිතට දැනෙන පියවි තත්වයටපත් වෙනවා. භාවනා කරගෙන යද්දී කිසියම් මඟ පෙන්වීමක් අනුව සිදුවෙන ආවායයි හැඟෙනවා. මේවන විටද අත්දැකීම් බහුල් අත්දැකීමද බහුලයි. සැකයක් නැහැ. නිවැරදි ගමනක් යයි විශ්වාස කළද මේවනතුරු ලිපියකින් ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිසා ලියමි. දකින සෑම රූපයකම කම්පන චංචල නලියන ස්වභාවයක් පේනවා. එකම ආකාරයට දකිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ලද අත්දැකීම් වලින් ලීවා උදේ පාන්දරම අවදිවීමක් සිදු වෙනවා. ආශ්චර්යයක් අන්දමට. මා නිවැරදිද ඔබ වහන්සේගෙන් මෙයට පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේකේ සැක නැහැ කිව්වට ලියුම ඉවර කරන්න නිකන් පුරුද්දට වගේ සැකයක්වත් මතු කරලා තියෙනවා නිකන් වගේ දාලා ලියලා තියෙනවා මේ අර්ථ වැරදිද කියලාත් කියන්න කියලා. කෙසේ නමුත් කොයි කෙනෙක් හරි භාවනා කරනකොට සතිය කියලා කියන්නේ අවදි භාවයේ දැනීම තමයි. කොච්චර අවදි වෙන්න ගියත් මේක නොදැනීමක් තියෙනවා. සතිය පාත්ත ගන්න බැරි ගතියක් තියෙනවා. ඒක හැටි. ඒක තමයි භාවනාව හැටි කියලා එක බාරගත්ත දවසේ ඒ Tamanට නොදැනීම කියන එක දැනීමක් බවපත් වෙන්න පටන් ගන්නවා. අපි ගමන් කරන හැම වෙලාවකම අපි ගත්තොත් දවසේ පැය 18ක් වැඩ කරන මනුස්සය පැය 6 නිදාගත්තේ නැත්නම් පහුවෙන්ද වැඩ කරන්න බෑ. ඔය පැය 6 තමයි අර ශරීරේ සම්පූර්ණ සුවසේවාව සිද්ධ වෙන්නේ. නිසා හැම තැනම විවේක තියෙනවා. ඒකට කියන්නේ විශ්‍රාම වෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ දිගට වැඩ කරනවා කියලා. කිසිම වැඩක් කිසිම කෙනෙකුට එහෙම කරන්න බෑ. ඒ අතරමැද මේ යටිපහුවෙන මේ විස්රාම අවස්ථා, නොදැනෙන අවස්ථා, කඩ වෙන අවස්ථා අපි නැස්චාත්‍යයට ලෝකේ ලෝකේ බලන්නේ. සාමාන්‍ය මනුස්සයා බලන්නේ. නමුත් බුදුරජාණන්සේ කියන කොච්චර වහන්න ඇදුවත් ඔක වහන්න බෑ. ඒක බලන සුළු භාවනා කරපන් කියන. ඒ නොදැනීම දැනෙන තැන හිස්තන දකින්න හැටි. විස්රාමයේ දකින්න හැටි. එතකොට ආස්වාසය කියන්නේ කඩ කඩ කඩ කඩ වෙවි යන වැඩක්. එimhe දිගට යන එකක් නෙවෙයි. ප්‍රසවාසය කියන්නේ කඩ කඩ වෙවි යන එකක්. ඉතින් අපි හිතනවා නම් කඩ කඩ වීම සතිය කඩ කඩ වීමක් සමාධිය කඩ කඩ වීමක් කියලා ඒ කෙනාට පේන භාවනා දියුණුව අරියාදුවට හිටින්නේ. කවදා හෝ මේක බලන්නයි මේ භාවනා කරන්න කියලා දැනගෙන හිස් තැන කඩ කඩ වීම එල්ල වෙන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ ඒක නොදැක ඉන්න බෑ. කොහොමඩක්වත් නොදැක ඉන්න බෑ. එතකොට ආනපනෙ පේන්නේ නැහැ. බලනකොට පේන්නේ ඒක ඇතුලේ කඩයිරි රාශියක්. ඊට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා ඒකට ගිහාම ඒ කඩේරිය මැද ඉතිරි ඉන්නකොට ඒකේ ඇති වෙන සාන්තිකර తত্ত্বය ඒක පිළිගන්න කෙනාට විතරයි අනික් කෙනාට පාළුවක් විදිහට පේන්නේ. පිළිගන්න කෙනාට හුදේකලාවක් වගේ පේනවා. පිළිගන්න කෙනාට ඒක ස්පාසුවක් විදිහට පේනවා. නොපිළිගන්නේ කෙනාට අනේ මම නොකිනිකමේ කාටවත් වටිනාකමක් ඇති කෙනෙක් නෙමෙයි කියලා පාළු පශ්චාත්තාප ගතියක් එනවා. ඉතින් ඒක නිසා මේ භාවනා කරනකොට මේක මේ වෙන බෞද්ධ නොවන කට්ටිය උගන්නේ දන්න දේ දැක්කනම් වැටහෙන දේ දැක්කනම් ඊට සාපේක්ෂව නොවැටහෙන දෙයක් තියෙන බව තේරෙනවා. පහනක් පත්තු කරපුවාම මේෂයක් උඩ පහනේ ආලෝකයේ දැක්කනම් හොඳට බලපගෙනාට පේනවා පහන Taman මුලට හේවණල්ලක් ඇති කරගන්න. ඒ හේවණල්ල පේන්නේ නැහැ බැලුව බැලමට. ඒකටම බලන්න ඕනේ. ඉටිපන්දමක් ගහන්න ඉටිපන්දම තියෙන්නේ හේවණල්ලක් උඩ. ඉටිපන්ද විහිං ඉටිපන්දට හේවණල්ලක් ඇති කරගන්න. ඒක අපි ආලෝක ප්‍රභාවයක් විදිහට ගත්තට ඉටිපන්දමට කවදාකවත් බෑ සදාකාලික ආලෝක හදපැත්තටම ආලෝක දෙන්නේ අන්ධකාරයක් ඇති කරනවා. ඒ අන්ධකාරය බලනාසුලෝ බැලුවොත් ඊට පස්සේ ආර වෙනවා ඉටිපන්දම සැර වැඩි වැඩි වෙද්දී අන්ධකාරය සැර වැඩි. ඕනම කෙනෙකුට එහෙම නැල්ලක් තියෙනවා. හෙවණල්ලක් නැති කෙනෙක් නෑ. ඉතින් අපි හෙවණල්ලට බය නම් අන්ධකාරයට බය නම් චිත්‍රය දැකලා නෑ. ඉතින් ආර්ට්ස් පස්සේ දැක්කම ඒ ගෙවිනොට පස්සේ නෑ. නැවති බව දන්නේ එක භාවනා දියුණුවක් කියලා හිතුවනම් ඒක ඉච්ඡර තුරදි කියන වැඩක් නෙමෙයි භාවනා කියන එක. නමුත් අපි ආනපන ගෙවීම සතිය ගෙවීමක් සමාධිය ගෙවීමක් අරියාදුවක් නරකක් අපුල දර්ශනයක් කරගත්තන ඉතින් භාවනා කරන්න කරන්න ඇඟ ගැහෙනවා දාඩිය දානවා බය එනවා තැක එනවා නිදිමත වෙනවා ඒකාකාරී වෙනවා ඔක්කොම කමඨාන් සුද්ධ කරන්න වෙන්නේ ඒ පේන දේ බලන්න කැමති නැහැ. පිළිගන්න කැමති නැහැ. බුදුබණ ඇහිලා නැහැ. කල්යාණ මිත්‍රෝ ආශ්‍රය කරලා නැහැ. භාවනා කරන්නේ හරි දෘෂ්ටියකින් නෙවෙයි. ඉතින් යාට ඊට පස්සේ භාවනා කරන්න කරන්න කරන්න ගැහෙන්න දඟලන්න පටන් ගන්නවා. ඒක නැත්තම් මේ අථාත්මක ප්‍රතිචාරය එන්න පටන් ගන්නවා. මේක දැක්කට පස්සේ ආනාපාන තුල ආනාපානේ නෑ තියෙන හිස්තනක් තමයි. කඩකඩ වීමක් තමයි. ඒකෝට දන්නවා ඒක දකින්න මේ සාමාන්‍ය සතිය තිබිලා බෑ විනිවිද දකින්න සතියක් අවශ්‍යයි. ඊට පස්සේ ඒක දකපු කෙනාට එදිනදා ජීවිතේ දිහා බැලුවත් මොන දෙයක් වුණත් මේ මොන දෙයක්වත් එක විදිහට තියෙන්නේ නැහැ නේ. කොයිලායි නලියන. ඉතින් ආනා බුදුහාමර මේ නලියන දෙයක සැපක් තියෙන පුළුවන්ද කියලා. මේ තරම්ම වෙනස් වෙන දෙයක් තුල සැපක් තියෙන පුළුවන්ද කියලා. යමක් අනිත්‍ය නම් සැපද දුකද කියලා අහනවා. ඉතින් ඕන කෙනෙකුට පොට්ටේකට උනත් පේනවනේ. ඒ තරම චපල දෙයක් තුළ සැපක් තියෙන්න බෑ කියලා. නෝ බුදුහාමර ක්‍රමේ අනිත්‍ය වූ දුක් වූ දේ මමද? මගේද? මගේ ආත්මෙද නැහැ නේද? ඒක අනුන්ගේද අනිත්‍ය මොකට යෝකට මේ අනිත්‍ය තමයි දුක තමයි මොකට මේ ඇඟේ ගාගන්නේ කියලා. මේ අනිත්‍ය දකින්න අපි කැමති නැහැ. මොකද ඒ තරම් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපිට මේ නිත්‍ය සංඥාව කවලා ඉවරයි. අනන්‍යතාවයක් අපිට දීලා ඉවරයි. නමුත් මේ අනන්‍යතාවයත් මවපු දෙයක් බව තේරෙනම් බලන බැල්මේ තියෙන අනිත්‍ය බලන්න කඩ කඩ වීම බලන්න, හිස්තන බලන්න, ගෙවෙන හැටි බලන්න. ගෙවෙන හැටි දැක්කට පස්සේ ආයක නොදැක ඉන්න බෑ. ඒක ඊට පස්සේ වර්ධනය තමයි කියන්නේ. මේක හොඳ සම්දිස්ථානයක් සමතේ ඉඳලා විපස්සනාවට භාවනා හැරෙන තැන සමතේදී මේක නිත්‍ය වශයෙන් දකිනවා. තියෙන දෙයක් විදිහට අරමුණු කරනවා. විපස්සනාට යනකොට අනිමිත්ත දකිනවා. අනාරම්මණය දකිනවා. කඩකඩ වීම දකිනවා. අතර තියෙන විස්රාමයේ පූට්ටුව දකිනවා. ඒක දැකපු එක්කනට ඔය මෙතෙක් කල් දවාගෙන ආපු සමතේ ඉච්චර ලොකු දෙයක් වටනාකමක් පේන්නේ. ඒ නිසා සමතේ තියෙන නිසා තමයි විපස්සනාට දොර ඇරෙන්නේ. නමුත් විපස්සනා නැති සමතේකුත් තියෙන්න පුළුවන්. ඒක යා තමන්ගේ බුද්ධලේ විදිහට ගන්න. නමුත් සමතේ විපස්සනාට ගිය කෙනා සමතේ පාවිච්චි කරන උපකරණයක් විදිහට විතරයි. ඒ කියන්නේ දන්න දේ දන්න කෙනාට විතරයි නොදන්න දේ පිළිබඳ හැඟීමක් ගන්න පුළුවන්. අන්නේ නොදන්න දේ දැනගන්නාසුළු ප්‍රමාණ කරගන්නාසුළු මුණමැද දක්නාසුළු භාවනාවට විපස්සනාව කියනවා. ඉතින් මේක මේ වෙන ලෝකේ තියෙන අනිකුත් දැනුම් එක්ක ගලපලා මේ ලෝකේ පඬිතුත් එක්ක ගලපලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකම සැක නැතුව නැවත නැවත කරනකොට අනිවාර්යයෙන්ම ඒක දිගේ දියුණුවකට යනවා. යන්න දෙන්නේ නැති ප්‍රධානම බාධාව තමයි විචිකිච්ඡා. ඒ කරන කෙනා හැම වෙලාවෙම සැකයක් ඇති කරනවා මම ඉදිරියට දන්නේ පස්සට. මොකද අනිත් ලෝකේ ඔක්කොම නිත්‍ය සංඥාට දුවද්දී මේ අනිත්‍ය සංඥා බෝ වෙන එකන කොටු වෙන ගතියක් තියෙනවා. ශාසනයක් නැත්තම් අහුහරණක් නැහැ. ශාසනය තියෙද්දි මේ බුද්ධ ආගමෙන් පෙන්වන්න හදන්නේ මොකද්ද කියලා බලන්න නිත්‍ය සංඥාවක් හදන්න හදනවා. බුද්ධ ධර්මයෙන් කරන්න හදන්නේ අනිත්‍ය සංඥාවක් ඇති කරන්න හදනවා. ඉතින් ওই දෙක අතර පටලවිලි තමයි ජීවිතයක් ඇතුළත බේර ගන්න මාර්ගය. ඉතින් ඒත් මේ සුබෝධරාමේදී මේක ගමේ පන්සලනේ අපේ. ඒකෙදිත් මේවා ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන එක්කෙනෙක් දෙන්නෙක්වත් ඉන්න එකත් ඒක ඉදිරිපත් කිරීමත් සබාව මේක අහගෙන කරබනේ ඉන්න එකත් බුද්ධමාකාර විප්ලවයක්. හිතා ගන්න බැරි විප්ලවයක්. මොකද මේක නෙවෙයි පන්සලෙන් ඇති කරන්නේ හුඟක් වෙලාට. පන්සලෙන් ඇති කරන්නේ අපිට ආත්මිකුත් දීලා පින් කරවලා දිවි ලෝකෙත් අරින්න හදනවා අහස් කුරට පත්තු කරලා උඩ අරින්න හදනවා උඩ ගිල ඩෝං ගාවට පස්සේ ඔන්න කෑලිවත් හොයන්න බෑ. නැත්නම් එහෙව් පන්සල් වලත් මෙහෙම දේවල් වෙනවා කිව්වහම වාටිනෝ ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත සක්මන් භාවනාව සක්මන් භාවනාව සඳහා මා වැඩි කාලයක් ගත කරන අයෙක්මි. සක්මන් සක්මන සඳහා පාදයේ තබන විට වම් පාදයට පොළවේහි සහ පාදයේ තද බව වැටහි. ඔසවන විට පාදය පැද්දී යාමක්ද නැවත තබන විට ඝන බවක්ද පාද දෙකටම දැනේ. තව දුරටත් අවධානයෙන් ඉන්නා විටදී ශරීරයේ වම් කොටස පුරාම නැවතත් මුලින් ඉඳලා කියන්න අපේ අමිට. සක්මන් භාවන සඳහා මම මා වැඩි කාලයක් ගත කරන අයෙක්මි. සක්මන සඳහා පාදයේ තබන විට වම් පාදයට පොළවේහි සහ පාදයේ තද බව වැටහි. ඔසවන විට පාදයේ පැද්දී යාමක්ද නැවත තබන විට ඝන බවක්ද පාද දෙකටම දැනේ. තව දුරටත් අවධානයෙන් ඉන්නා විටදී ශරීරයේ වම් කොටස පුරාම එම චලනය දැනේ. දකුණු පාදයේ ඔසවන විටද දකුණද එලෙසම දැනේ. නමුත් දින කීපයක් තුල එම දැනීම සියල්ල එසේම නොදැනී පෙර ලෙසටම සක්මන ආරම්භ කරන අතර වම තබන විට එය තද බව හා ඔසවන විට සිසිල් බවද පාද දෙකේම දැනෙන අතර පෙර ලෙස දැනීමක් නැත. නමුත් පෙර ලෙසට සක්මන් සක්මන පුරුදු ලෙසට කරමි. පැය භාගයක් විනාඩි 45ක් පමණ සක්මන් භාවනාව කරමි. මෙම වෙනස කුමක්ද යන්න පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මෙම ප්‍රශ්නය සඳහා ලිඛිතව පමණක් දැන්වීමට සිදුවීම ගැන ඔබ වහන්සේකෙන් සමාව ඇයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකේ තියෙන වෙනස තමයි බුදුහාමුදුරන් අපිට පෙන්වන්න ඕනේ වෙනස තමයි වෙනස් වෙන බව කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ මේ දැකපු විදිහේ සටහන්සා ආකාර එන්නේ එන්නේ වෙනස් වෙනවා. ඉතින් අපි මතුවෙන මතුවෙන සටහන මතුවෙන මතුවෙන ආකාරයේ අභියෝගයක් කරගත්තොත් භවනා දියුණුවක් නෙමෙයි සිද්ධ වෙන්නේ. කඩුවක් ගිල්ලා වගේ හැරෙන්න පෙරලෙන්න බැරි තරමකටපත් වෙනවා. අපි දකින හැමදේම වෙනස් වෙන්න පුළුවන් කියන එකට පුරුදු වෙලා යන්න. එතකොට මේ වෙනස ඇයි කියන එක නෙවෙයි. මේ වෙනස අස්පනා පිට වෙනවනම් ඒක පිළිගත්ත දවසේ යා අනිච්ඡානුපස්සනාව කියන එක කරන කෙනෙක් පාටපත් වෙනවා. අනිත්‍ය වීම අනුව බලනවා. නැත්නම් ඒකට විරුද්ධ බලනවා. ඇයි එහෙම වෙන්නේ? මට සැකයි මම ඉදිරියට යන්නේ පස්සට යන්නේ කියලා ප්‍රශ්න ඇති කරනවා කියලා කියන්නේ අනිච්ඡානුපස්සනාව පිළිබඳ මූලික උපදේශ නොලබපු කෙනා. ඒ නිසා අනිත්‍ය අනුව බලනවා. අනිත් ඒක තමයි මතු කරන්න ඕන දේ. ඒක මතු වෙලා. නමුත් ඒක ඇබැග් එකට ගත්තොත්, අරියාදුවකට ගත්තොත් මිච්චින් බෙහෙත අපත්‍ය වෙනවා. ඒක නිසා එතන තමන් යනකොට තියෙන ධම්මා දිට්ඨිය එතන ඒ දෙහ බලන බැල්ම වෙනස් කරලා බලන්න. ඉතින් අපි ලොකු සංසින්න කාලේ කිව්වේ ඔකට ලෑස්තිලා යන්න. මේ වෙනස් වීමක් වෙනවා. වෙනස් වීම තමයි හරි. වෙනස් වීමට ලෑස්තිලා ගියොත් ඔක චෝදනාවක් නෑ වතන. එතන තියෙන්නේ එතකොට ඉදිරි ගමනක මේ හැතැම්ම කණුවක් විතරයි. ඉදිරියට ගියා කියන්නේ මගසලකුණක් විතරයි. ඒ නිසා මගසලකුණක් වෙන්නේ නිච්ච සංඥාවෙන් ගියොත් මේක බාධාවක් වෙනවා. මේක තමන්න කරපු කෙනෙහිකමක් වෙනවා. අරියාදුවක් වෙනවා. ලෑස්තිලා ගිය කෙනාට ඉදිරි ගමනට ධෛර්යයක් බවටපත් වෙනවා. නිසා ඒක තමයි මෙතන කමඨාන සුද්ධ කිරීම කියලා කරන්නේ අපි. ගරු ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න එපමණයි දැන් වෙලාව 11යි 11ද ඔව් ඒකට අපි ආමු මෙන්න විනාඩි 15ක් විතර තියෙනවා අපිට කාට හරි තියෙනවද කියලා වෙන චෝදනා යෝජනා අදහස් මාතෘ මාතෘකා තියෙනවද ධර්ම සාකච්ඡාට සුදුසුයි කියලා හිතෙන කොහොමනත් ප්‍රශ්න වලදී අපි දිනුවක් ලැබලා තියෙන බව පේනවා ප්‍රශ්න ලිවීමේදී ඉස්සර අපි රණ්ඩු සරුවල් කරගත්තට ඉදිරිපත් කිරීමේ දක්ෂකමක් තියෙනවා ඉදිරිපත් වෙන වල අන්තර්ගතයේ හොඳක් තියෙනවා. ඒකම අනවශ්‍ය දේවල් ලියන එක අඩු වෙලා තියෙනවා. නැත්තම් කචුකුචු අඩු පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අවසරය අපට හම්බුනේ ආනාපානේ උස්මරල් ගෙවිලා ගියාම ආස්වාද ප්‍රස්වාසයෙන් ගෙවිලා ගියාම එතන තියෙන කම්පන කම්පන චංචල ගති තියෙන තාක් ඒක ඒක එහෙම බල බල ඉන්නකොට ඒ එතන තියෙන සටහන් ආකාරات හැලිලා ගියාම අමුතුම ප්‍රබෝධයක් එනවා. එතන එතන කිසි දෙයක් නෙ එතන තියෙන්නේ බුදු අවධානයක් විතරයි. සංඥාව වේදනාවක් ඒවත් කිසි දෙයක් නැහැ. බුදු අවධානයෙම ඉන්නකොට එතන දැන් ඉතුරු වෙලා තියෙන තව සති නිමිත්තයි සති නිමිත්තයි සිවුම් ආස්වාද ප්‍රසආතයක් වගේ චලනයක් තියෙනවා. නමුත් එතන අල්ලන්න දෙයක් නැහැ අනිශ්චිතව ඉන්න එකයි තියෙන්නේ. එහෙමම ඉන්නකොට දැන් වැඩ කරන්නේ තන්කරම හිත. ඒ ඒ හිතෙත් මොකක් මොකද්ද සංඥාවක් තියෙනවා. ඒක මේ ඇහැට කනට සම්බන්ධ දෙයක්ුත් නෙවෙයි. හිත ඇතුළේම ඇති වෙන පොඩි කලණයක් වගේ. ඒ ඒක දැන් හිත හරීම කර්මන්නේයි ඕන පැත්තකට යන්න පුළුවන්. එයාට මෙයාට ගිහිල්ලා ඕන දෙයක් අල්ලගෙන ඉන්න පුළුවන්. එර මේ දැන් මේ තියෙන සියුම් හිත දැන් මේක සම්පූර්ණ විපාකයක් මේ ශරීරය කියන එකත් මේ ඔක්කොම අපිට තියෙන දැන් විපාකයක්. විපාකයට හේතුවකුත් තියෙන පරණ යම් කිසි හේතුවකින් ප්‍රතිසන්දියේදී ඇති වුණු විපාකයක් හිතක් නෙමෙයි තියෙන දිගටම ඉතින් දැන් මේ ජීවිතේදී ඒ විපාක කර්ම කරගන්න නැතුව ඉන්න එක තමයි කියන මට තියෙන එකම සරණේ තියෙන්නේ මේ මුලේ ඉඳලා ආපු සති නිමිත්ත සති නිමිත්තේ මේක පවත්වාගෙන යනකොට ඒක ඇතුළේ තවත් මොකද්ද ඡායාවක් රූපයක් වගේ දෙයක් පෙන්නනවා පෙනෙනවා එතනින් සූදානම් වෙලා ඉන්න නිසා එතන ඒකට රැවටෙන්නේ නැතුව ඒකට මුලා වෙන්නේ නැතු වෙනවා මේක හිත ඇතුලෙන් ආපු දෙයක් ආපු දාපු නැතු වෙලා යනවා. ඒතත දැන් අර හිතේ ස්වභාවය තමයි මේ ඒක චෛතර මේ ධර්ම රූපයක් ඒ රූප පෙන්වන්නේ මේ ගොරෝසු රූපයකට භෞතික රූපයකට හේතු කරලා තමයි මේ හිත පෙන්වන්නේ. එතකොට හිතනවා දැන් මේ හිත ඇතුලේ තුන රූපයක් අර ගොරෝසු රූපයක් දෙකම ඇති වෙන්නේ හිත ඇතුලේ. ඒක නිසා මේ හිතම තමයි මේ දෙක වෙන් කරගල තියන්නේ නිසා මේ කතා නිත්‍ය දෙයක් එක මේ දුකක් ඇති කරන දෙයක් මේ උලක් වගේ දෙයක් ඒක නිසා මේ මේක මෙනෙහි කර කර ඉන්නකොට අර පැරණි කර්ම තියෙන ගෙවි ගෙවි ගෙවි ගෙවි යන්න පුළුවන් කියන අදහස තමයි ඉන්නේ සානා. ඒ දිගටම වර්ධනය කරගෙන යනවා. ඔව් මේක ඇත්තටම භාවනාවේ අන්තිම කෙලවරක් නෙවෙයි ආරම්භෙත් නෙවෙයි අතරමැද අවස්ථාවක්. අපි බඩේරු ගැටි ටිකක් අරගෙන කොටන් හරි කුරහංගලේ දාලා තලන් හරි ගියාට පස්සේ එන්නේ එන්නේ එන්නේ කි තාම සියුම් පිටිබාටපත් වුණාට පස්සේ අර ඇටවල තියෙන ගොරෝසු ගතිය සියුම් වල නැහෙනේ. ඒක නිසා අපිට පිටි වුණාට පස්සේ අපිට ඕනම් අතිරහ දාන්න පුළුවන් මොන ඕන දෙයක් හදන්න පුළුවන්. ඒ වගේ අර වටාගෙන බලාගෙන ඉන්න අරමුණු පිඩු වෙලා සම්පින්දින වෙලා තියෙනවා භාවනා කරනකොට ඒවා ඒ වගේ මූල අංශ බවටපත් වෙනවා. ඉන් එහාට ඒකට මුකුත් වෙන්න බෑ. ඒ අංශ වලින් ඕන හැඩයක් හදන්න පුළුවන්. ඒ අංශ ඕන දෙයකට ප්‍රභාවයක් වෙන්න පුළුවන්. ඒ අංශු ටිකත් අර මිනිස්සෙක් වෙන්න ආවි කරපු කරපු කර්මික ප්‍රතිඵල තමයි මේකේ මොනව හැදුවත් අකුසලයක් වෙන නිසා අපිට ඒක අංශු වශයෙන්ම තියාගෙන ඒක දිහා බලාන ඉන්නවයි කියලා කියන්නේ කර්ම ගෙවෙන්න ඇරලා අලුතෙන් කර්ම රැස් නොකර බලාන ඉන්න වෙලාවේදී මේ අවබෝධය භවය කියලා කියනවා. මේ අවබෝධය පැවැත්ම කියලා කියනවා. මේ අවබෝධය මගේ වචනෙන් කියනවා මැරිලා නැති බව දන්නවා. නිින්ද ගිල නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒ බවට මේ යන්ත්‍රේ වැඩ කරනවා. මේ බලන බලන දේ කුඩු කුඩු බවටපත් වෙනවා. ඉතින් එතකොට තමයි තේරෙන පටන් ගන්නවා මෙතෙන්දී භාවනාවේ ලෑස්තිලා යන කෙනා මේක භාවනාවේ දියුණුවක් කියලා දන්නේ කන ඔතනදී අලුත් අදහස් ඇති කරන්නේත් නැහැ චේතනා පහල කරන්නේත් නැහැ පුළුවන් තරම් වෙලා මේකේ පවත්තගෙන හිඳීමෙන් මේ තියෙන සිද්ධියට මනාප වෙන්නෙත් නැහැ අමනාප වෙන්නෙත් නැහැ මනාපමනාප වෙච්ච ගමන් කර්ම රැස් වෙනවා මනාපමනාප වෙන්නේ නැතුව දේශ බලාන සිටීමේ හැකියාවට කියනවා තපස කියලා. ඒකට කියනවා උපේක්ෂාව කියලා. ඒකට කියනවා తాදී ගුණය කියලා. ඒකට කියනවා නොසැලෙන මනස කියලා. ඉතින් මෙතෙන්දී අපි අර නිර්මාණශීලීත්වයක් එළියට දාපු ගමන් අරකේ තියෙන අහිංසක ගතිය නැති වෙලා নানা ප්‍රකාර දේවල් කරන්න පටන් ගන්නවා. මුලදි මුලදි නිර්මාණය කරන්න බැටුව ඉන්න බෑ. පහු වෙනකොට පහු වෙන තපස කියන්නේ මේක දිහා බලලා නොදැක්කා තේ ඉන්නවා. මේක යමක් ඇහුණට බීරෙක් වගේ ඉන්නවා. මේක දැනුණට නොදැනුණා වගේ ඉන්නවා. ඉතින් ඒක බුදුරජාණන් අපිට කනට කරලා කියනවා ඔය දකින්න දේ දැක්කයි කියනවත් යන්නේපා. දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුණට නැහැ වගේ හිටපන්. දැනුණට නොදන්නා වගේ හිටපන්. මේක ඥානයක් කියන්නත් බෑ. නමුත් ඥානයකුත් වෙනවා. මේකෙන් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සයා යමක් කරනවද නොකරනවද කියලා ඇහුවොත් දෙකටම උත්තර නැහැ. යමක් වම කරනවා වෙන්නෙත් නැහැ, නොකරනවා වෙන්නෙත් නැහැ. නොකිරීම හරහා යමක් කිරීමක් මෙතන තියෙනවා. අකිරියෙන් මොකද්දෝ කුසලයක් කරනවා. අකිරියෙන් කරන්නේ. ආන්න ඒ ගතිය මේ සාමාන්‍ය භෞතික ලෝකේ විකුණන්න පුළුවන් වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. භෞතික ලෝකේ කරන්නේ අපි නානාකාර නිර්මාණ කර කර නානා ප්‍රකාර ප්‍රගති වහන්න හදලා අවුල් කිරීමක් කරන්නේ. ඒ නිසා මෙතන මේ ඉන්න වෙලාවේදී අසරණ ගතියක් තමයි දැනෙන්නේ. තනි ගතියක්. මොකද ලෝකයා හදන්නේම තියෙන දේවල් අනන එක. යෝගාවචර මේක දැනකට නැතරලා ඉන්නේ බුදුහාමරගේ දක්ෂකමට මිසක් යෝගාවචරගේ දක්ෂකමක් නැහැ මෙතන. යෝගාවචරය මතු වෙච්ච ගම මොන හරි අනනවා මේකේ. මමෙක් නැතුව මේක දේශ බලන ඉදිරිපිට කියන්නේ ඇස් ඇත්තේ නමුත් අන්දේක්ෂේ බලන ඉනවා කියන්නේ. සද්ද ඇහුනට බීරෙක් වගේ ඉන්නවා. දැනුණට මොකද සුතමුත දිත්ත සුත මුතයක් නැති කෙනෙක් වගේ ඉන්නවා නිකන් මූඩෙක් වගේ මෝඩෙක් වගේ මූගෙක් වගේ ඉන්නවා ඉතින් ඒක තමයි භාවනාවේ මෙතෙක් නොකළ උසස්ම කුසලයේ කිරීමේ හැකියාව කියලා කියන්නේ නූපන්න කුසල් නොයිපද වීම කරන පිළිබඳ උත්සාහය කරන මොකද මේ නොකන් සිටීමම කුසලයක්. ඉතින් ඒක නෙවෙයිනේ අපිට බුද්ධ ධර්මපති උගන්වන්නේ. ධම්පසල උගන්වන්නේ බිර ගහණ්ඩයි, ගිජ්ජි හොල්ලණ්ඩයි, කොඩි දාණ්ඩයි, හඳු කුරුපත්තු කරණ්ඩයි. ඉතින් තේක එක බනකොට මේ නොකර සිටින වෙලාවේ තමයි උප්පරිම කුසලයේ සිද්ධ වෙන්නේ, උප්පරිම ජීවත් වීම සිද්ධ වෙන්නේ, උප්පරිම ප්‍රභවයේ තියෙන මෙතනයි කියලා කිව්වට ඒක ආගමකට අල්ලන්න බෑ. ධර්මයේ තියෙන දෙයක්. උපත්තියම අපි ළඟ තිබුණ දෙයක්. ඉතින් එතෙන් ගියාට ගියේ නැති කෙනෙකුත් නැහැ මෙතන. ඔක්කොමලා ගිහිල්ලා තියෙන්නේ. යනකොට මේගොල්ලෝ පාළුයි තනි කියලා මොන්නව හරි වැල්පටාරව පටලව ගන්න. එතකොට වෙන්නේ මොකද? අලුතෙන් ආයෙ කර්ම රාශියක් රැස් වෙනවා. ඉතින් මේකේ කෙලෝරක් හොයන්න බෑ. පට බේර ගන්න බැරි තරම්. ඒ නිසා පුළුවන් නම් බලන්න මේ භවය කියන එක මම වෙමි කියන එක මම මැරිලා නැහැ කියන එක මට නිින්ද ගිල්ල නැත්තන්ට ගෙනල්ලා සුම්මයිරි නික හිටපන් අනේ ඒක නම් බෑ ඕන දෙයක් උඩට නටුන්නන් නටලා පෙන්නන්න පාත්‍ර නටුන්නන් නටලා පෙන්නන්න වට කරන නටන්න නිකන්නම් ඉන්න බෑ. ඉතින් Tamande මා Tamange වට්ටක් දැම්මට්ටන් කියලා ඉතින් ගා ගන්නවා අනා ගන්නවා ටොං ගහන දන්නේ. ඉතින් ඔය බුදු අමරෝ බාගට එන අයලා බලා ඉන්නේ මොනවද තියා කියලා දෙතනින්නේ. අන්නේ මෙහෙමත් අමන જાතියක්. මෙච්චර ලස්සන පිරිසුදු කරන භාවනා කරලා උගන්වලා දුන්නට පස්සෙත් ඒකත් අනනවා. අනාගාමී වෙන්න උගන්වන්නේ ඉගෙන ගන්න ආනන්ද තමයි. ඉතින් ඔතෙන් ගිහිල්ලා එහෙම ඒ බලහන් ඉන්නකොට බකන්නේලා ඉන්නා වගේ කියන්නේ නිකන්. මොන දේ සිද්ධ වුණත් එයා දන්නවා මෙතෙන්වත් එන්න අමාරුයි. දැන් ආවට පස්සේ එක එකන নানা ප්‍රකාර යෝජනා කරනවා. নানা ප්‍රකාර ගොඩ පෙරක දෝරුකම් කියනවා. මෙයා කන් ගැහුන්නා වගේ නැතුව වගේ ඉන්නවා. මොකද යායන කඹේ යන ගමනක් දැන් යන්නේ. ඒ මේ බැලුවොත් වැටෙනවා. මේන්න මේ එල්ලේ නඩත්තු කරන්න යනකොට කෙනෙක් කරන්න බෑ. මමයා නැති වෙන්න ඕන. ඉතින් ඒක පුරුදු කරාට පස්සේ අර උදේ මහත්තයා ඇහුවාගේ ඉතින් ගියාට පස්සේ පස්සේන එකද කරන්න තියන්නේ ඕකේ ඉන්න පුළුවන්. ඕකේ ඉස්සරහට යන්න පුළුවන් තාම. මේ අපි අපි ඇති යමක් දැන් කවුරු ගහ ගන්නවා කියන්නේකො බැන ගන්නවා කියන්නේ එතකොටත් පිටිපස්සෙල බලන්න පුළුවන් මේ බොරුවනේ රඟපෑමනේ කරන්නේ මේ වෙලාවෙට දරුවට ගහන්න ඕනේ ඉතින් අම්මා ගහනවා කෙවට මේ තරහකට ගහනවා නෙවෙයි. ඒ මවගේ යුතුයකම ඉෂ්ට කරනවා. ඒකත් අම්මට කරන්න පුළුවන්. මවුනෝනෙම කරතයි. ඒ බන්න ගමක කතාවක් තියෙනවා. ඉස්ලාම දොස්තර මහතුරු ආපු කාලේ නාකි මිනිසෙක් වාත අමාරුවක් හැදෙන්න තියෙන දොස්තර මහත්තයාට ඕන වෙලා තියෙනවා මේ දොස්තරකම අඳුරලා දෙන්න යනකොට ලොක්කා බුදි වැල්ලඳේ මොකක්ද අමාරු කරපස්සේ ඉතින් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු වාතමාරු නැති වෙන්නේ. මේ කොල්ල රංචෝ ශ්‍රී ලංකාවේ ඉඳලා ආවට පස්සේ කිව්වලු ආතම්බ මොකද කියලා. ආර යක ඇවිල්ලා මට ඇන්නලා ගියා බෝල කිව්වට පස්සේ දුවන ගිල පිටිපස්සෙන් ගිහලා හොඳටම දොස්තරට ගහලා තෝ කවුද යකෝ අපේ ගෙදරට ඇවිල්ලා අපේ ආතට ඇන්නලා යන්න කියලා. ඒ ඒ දොස්තර මහත්තයා කරපු වැඩේ ඒගොල්ලන්ට පේන්නේ තනි කරම වැරද්දක් කියලා. මොකද ඒ දොස්තරකම් තිබිලා නැහැ ඒ කාලේ. ඉතින් මේක වැරද්දක් නෙමෙයි මේ උදා ප්‍රතිකාරයක් කියලා තේරුම් අරගන්න අවුරුදු කීයක් යනවා. ඒ නිසා අපේ හිත බැස්සුවාට පස්සේ අඩියටම නැත්නම් පුළුවන් තරම් අඩියට යමක් නොකර සිටීම බැරිකම නිසා තමයි මේ අපි නලියන්නේ කීයක දේවල් දවසකට කරන්නේ මං කියන්නේ එක එක කරන්නේ නැතුව ගොඩක් කල් ඉන්න හැම වෙනකන් මැරෙයි. නමුත් එක මොහොතක්වත් උත්සාහ කරලා බලන්න එතෙන්ට ගියාට පස්සේ උතෙන් යන්න පුළුවන් නම් අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඒතන චේතන හදාහන් කරන්නේ චේතනා පහළ නොකර ඉන්න එක. අදිෂ්ඨාන පහල නොකර ඉන්න එක. වේවා කියලා ප්‍රාර්ථනා පහල කරන එක. ඒකට බුදුන්සේ දේශනාන්නේ සබ්බ ලෝකේ අනාභිරත සංඥා. යේ ලෝකේ උපේ උපාදානා චේතසා අදිඨාන අනුස අදිඨානාභි නිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයම් විචිතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. මේ ලෝකේ සියල්ලම කෙරෙහි දීලා දාන ගතිය තමයි උපය උපාදාන චේතසා අදිඨාන අබිනිවේෂ අනුසේ. ඔය ශේෂයට ගියාට පස්සේ ඕක මේ කයින් මනසෙන් වචනෙන් කරන දෙයක් නෙවෙයි මනසෙන්ම සිදුවෙන දෙයක් අපි කියන්නේ මිනිස්සු කියන්නේ චේතනා පොදියක් නේ බලාපොරොත්තු පොදියක් නේ ප්‍රාර්ථනා පොදියක් නේ දරුවෝ කියන්නේ ප්‍රාර්ථනා පොදියක් රටේ අනාගතය කියන්නේ ප්‍රාර්ථනා පොදියක් දේශපාලනඥයෝ අපිට දෙන්න හදන්නේ බලාපොරොත්තු පොදියක් බුදුන්සේ කියනවා සේරම ගිනි ගෙඩි පුළුවන් නම් ඒක දිහා බලන් හිටපන් මේක නොකර ඉන්න පුළුවන් කමක් මනුස්ස මනසේ තියෙනවා මම බොහොම දියුණු තනක් මනුස්ස මනස කියන්නේ නැත්තම් පරිණාමයේ උසස් තනක් කරපු මොඩකම් දෙන්නට හරියේ ආය මොඩකම් නොකරම් මරියේ කියලා අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න එක අමාරුයි ඇත්තටම අමාරුයි ඒ තරම්ම අනුන් අමාරු වේදාලා පච කියලා බොරු කරලා Taman රවට්ටගෙන කිචි කවාගෙන ජීවත් වෙච්ච මහලි මෝඩ අමන ජනතාවට බුදුහාමුදුරේ ඒකයි බණ නොකියන්න හිතුවේ කිව්වට මොකಾದ බාරගන්නේ මේ යමක් නොකිරීමෙන් තමයි කුසල් කරන්න පුළුවන් කියලා. සමාරුයි. අපි නැතර කරනවා. මේ දවල්ට කන්න තියෙන කට්ටිය නැත්නම් මේ වාහන ඉස්සෙල්ල දැන් දෙනපත් එකවත් කණේ කන්නේ මේ මොනවද උදේ ඉඳලා ඇඳගෙන මේ ඉස්ස උස්බතරම ඇවිල්ලා කියවන්නේ කියලා මේ ওই බත් දෙන කට්ටියටත් පින් කරගන්න හම්බ වෙන නිසා අපි මෙතනින් අපි සාකච්ඡාව නැතර කරනවා 1යි කාලයි 12 11යි කාලයි වෙලා මම හිතන්නේ හොඳ වෙලාව. ඉතින් සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තෙරුවන් සරණයි.